නැහි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද අපේ වැඩමිළුවේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ධර්ම සාකච්ඡාවක් පොදු කමඨාන් සුද්ධ කිරීමක් කියන මාතෘකාව ඔක්කොම ආවරණය කරගෙන යන්නේ. අපි ආරම්භ කරමු සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින්. ඊට පස්සේ ඉඩ ලැබෙන විදිහට සභාවෙන් ලැබෙන අනෙකුත් ප්‍රශ්න වලට අපි සාදර වෙමු. කරගත් ස්වාමීන් වහන්සේ මේ වාසිකව කරගෙන යන මෙම භාවනා වැඩමුළුව මයික් එකට කතා කරන්න ඕනේ. කර ස්වාමීන් වහන්සේ මේ වාසිකව කරගෙන යන මෙම භාවනා වැඩමුළුව නිමෝ විකස හිතට සතුටක් ලැබේ. නමුත් නැවත ගෙදර ගිය පසු මේ හඳා පවත්වාගෙන යාම යාම යයි අපහසු කාර්යකි. මෙයට උපදේශක් ඔබ වහන්සේගෙන් කාරුණිකව පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න දිහා බලනකොට නැත්නම් මේ සංසාර දුකත් එක්ක බලනකොට తాවකාලික හෝ අසසිලක් ලැබීම මනුෂ්‍ය ජීවිත ලැබෙ ලොකුම වාසනාවක්. එහෙමවත් නැති සහන් එලියක්වත් පේන්නේ නැති ජනතාවක් එක්ක අපි ජීවත් වෙන්නේ. අපිට වෙලාවක තියෙනවා වෙලාවක හරියට මේ මානසිකාරය යෙදුවොත් කෙටි කාලයකට මේ සාන්තියක් සහන් එලියක් ලැබෙන වෙලාවක්. දැන් අපි ඒක දිනු කර ගැනීමට උත්සාහ කරන්නේ. මේ සහන් එළිය ලැබෙන්න අපි මෙහිදී මොන විදියක ආසන්න කාරණා අනුග්‍රහ සප්පාය කාරණා සලසනවාද ඒ ටික තපේන ඕන තැනක මේක ලැබෙනවා. ඉතින් gedara කියන්නේ මේකේ සම්පූර්ණ අනිත් පැත්ත. gedara කියලා කියන්නේ මේ ටික සම්පූර්ණයෙන්ම අපි දැක දැක දන දන කඩනවා. කැඩුවට පස්සේ ඉතින් මේකට අනිත් පැත්ත අසහනය ලැබෙනවා. ඒ නිසා gedarට කැමති මෙතනද කැමති කියන එක විනිශ්චය කිරීමේ අයිතිය එක එක පුද්ගලයාටයි නැත්තම් පෞද්ගලිකව ලැබෙන්නේ. ඒක නිසා අපිට ඒක ජන විඥාණයට දාලා ජනතාවට කියන්න බෑ. ඒකත් එක සැරෙන් කරන්නත් බෑ. ඒ නිසා බලාගෙන ඉන්න අපි ළඟ දැන් අවශ්‍ය උපකරණ තියෙනවා. ඒ උපකරණේ පාවිච්චි කරන්නේ නැති වෙනවා නම් ඒ තමන්ගේ වැරද්දක්. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ආධුනිකයට පසුබිම බලපානවා. පසු පසු පරිසරයේ බලපානවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට උපකරණය පිටවෙන් දක්ෂ වෙනකොට කොත හිටියත් ඒක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා දැනට අපි යම් ආකාරයකට යම් විදියකට යම් තැනකදී යම් වෙලාවකදී ওই කින සාන්තිය ලැබනවා නම් එහි නැත්නම් මේ කලාතුරකින් ලැබෙන මේ తాවකාලික සාන්තියේ සැපත වෙනුවට දිගට කරගන්න බෑ කියන පශ්චාත්තාපය ඉස්තර කරුවයි කියලා කියන්නේ වැරදි ආකල්පයක්. ඒකෙන් තමයි අපිට මෙතෙක් කල් වැරදිලා තියෙන්නේ. ඔක්කොම කණ්ඩා හදනවා. මේ හම්බෙච්ච එක දිනු දිනු පවණු කරගන්න හිතන්නේ. ඒක ඒක ඒ කෑදරකමේ හැටියක්. නමුත් බොහෝ ජනතාවත් එක බලනකොට අපිට යම් ප්‍රමාණයක ලැබිලා තියෙනවා. සහන් එළිය පොඩි විවරයක් පොඩි ජනේල කවුලක්. ඉතින් ඒක හොඳට තහවුරු කරගන්න. ඒ නිසා මේ වැඩමුළුවේ ඉඳද්දිත් ගෙදර ගියාට පස්සේ තියෙන ප්‍රශ්න දාගෙන වැඩමුළුව අවුල් කරගන්න. වැඩමුළුවේ තියෙන සාන්තියත් ජක්කක කරගන්න. මොකද කරන්නේ? මෙන්න මේ මානසිකත්වයේ දකින්න කොච්චර අපිට සැප දුන්නත් අපි සැප නැති එකක් ගැන කල්පනා කරලා මේ ලැබිච්ච සැපේ මේ මාතු මාත්තු දා ගන්නවා. එහෙම නැත්නම් විෂ බීජ දා ගන්නවා. ඒක නිසා අපේ මනස හොයන්නේ කොයි වෙලාවකරි වොරි එකක් හොයන්න පුළුවන් තැනක්. කල්පනා කෙරුවොත් කල්පනා කරන්නේ කරදරයක් කොහෙද තියෙන්නේ? කංගටොල්ලක් කොහෙද තියෙන්නේ? විවේක වෙච්ච ගමන් කංගටොල්ල ගැන හිත හිතා අර ලැබිච්ච විවේකයක් කක්ක කරගන්න නිසා කියන ජීවිතේ මල් විහිං පල් කියන. කවදද මේක අපි වෙනස් වෙන්නේ? මේ ලැබිච්ච වෙලාවේ සන්තෝෂයට බලලා ඔය කිව්වට කොහොමද කරන්න ගෙදර ගිහිල්ලා ඌව කරන්න බෑනේ. කිය කියන මෙතනදී දික් කරගත්ත මුණ දික් කරලම තමයි දෙඹරේ වගේ දික් වෙලා තියෙන්නේ. මම ගෙදර ඉන්න කාලෙත් එහෙම නැත්නම් මේ ගිහිවෙයිටපු කාලෙත් කවදාරි අනිවාර්යයෙන්ම පැවිදි වෙනවා. පූර්ණ කාලීනව මම භාවනා කරනවා කියන අදහස නිසා ඒ ගෙදරතරේ හැම වෙන ප්‍රශ්නත් එකක්වත් මගේ ඔළුවට එන්නේ නැහැ. ඉතින් මම දන්නවා කවදා හරි මේ ඔක්කොම ගම් කටුල දාලා මම ගිහලා පැවිදි වෙනවා. හිතා ගන්නවත් බෑ. ඒ වෙලාවට. නමුත් මම දන්නවා කවදා හරි ඉවර වෙන්නේ එතනින් කියලා. ඒ නිසා එන දුක් ඔක්කොම මම දකින්නේ අර යන ගමනට ලැබෙන ධෛර්යයක් විදියට. අර කොන්ෆරන්ස් එකේදී අචාන් බ්‍රම් කියනවා මෙඩිටේෂන් සෙන්ටර් එකට ගිහිල්ලා ඒකේ නායකයා වුණාට පස්සේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න නෙවෙයි තියෙනවා. ඒකේ දහස් ගුණයක් ප්‍රශ්න තියෙනවා. සෙන්ටර් රන් කරනවා ගෙදරක් නෙවෙයි ඒක මහා ගෙදරක්. ඒ සඳුදා උදේ මං ඉන්නේ එතෙන්ට ආගන්තුකෙක් විදිහට කිව්වා. එතෙන්ට අලුතෙන් මේ එන කෙනෙක් දිහා බලලා කවුරු ඇවිත් කිව්ව මෙතන පයිප් එකක් ඇද්දගෙන මං දන්නේ මේ දැන් තමයි මං ආවේ. මෙතන ලොක්කට කියලා බලන්නම් කියලා බල කියනවා. අර ප්‍රශ්නේ ගන්නෑ. තමන්ගේ ගෙදරට තමන් ආගන්තුකෙක් වෙන්න. තමන්ගේ මරණයට තමන් සම්බන්ධ වෙන්නේ. ඕක මැරලා එක දවසක බටහිර ඔළුව දාලා අනිච්චාවත සංඛාර කියන්න වෙනවා. ආහන එක කියන්න දැන්. එතකොට එන්න තියෙන මේ වල තියෙන කරදර ඔළුවට ගන්න වෙනුවට මේ ලැබිච්ච ටිකේ ඒකට කියන අවස්ථාවාදී කියලා කිච්චර හොඳ වචනයක් නෙමෙයි. කෙලස් අපිට පහර දෙන්න පහර දෙහිල්ල බලනකොට අපි අවස්ථාවාදීව කෙලස් වලට පහර දෙන්න ඕන. අපිට ක්‍රමයක් තියෙනවා කියලා. ඒක නිසා මේ හිතලා හිතුව හිතලා ගත්තොත් ගන්නෙම ආතතියක් කියලා මතක තියාගන්න. ප්‍රශ්නයක්මයි දුකක්මයි කරදරයක්මයි උදාහරණයක් විදිහට අපි ඔය පොඩි ළමයින්ට සතිපාසල උගන්වනකොට කියලා දෙනවා දකුණු කකුල වේදනාවක් එනවා. එතකොට ආනපනි කරගන්න බෑ. ඒකට වම් කකුල පොඩ්ඩක් බලන්න වම් කකුල වේදනාවක් නැහැ. ඒ ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. අර වේදනාව නැති එක ගැන කතා කරන්නේ නැති වෙන එක ගැන කට උල් කර කර දික් කර කර ඇදගෙන පැදගෙන කතා කරනවා. එක දතක අමාරුවක් කරනකොට කල්පනා දත් 31ක් හොඳට තියෙනවා. අර හොඳට තියෙන දත් 31 ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. ඒක වැඩ නැහැ. ඉතින් කතා මොනවට ඒක කතා කරන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දතේ අමාරු. එක දතක. ඒක තමයි කතා කරන්නේ. අපේ මනස හැම වෙලාවෙම හොයන්නේ කරදරයක්. කංකටොල්ලක්. අපේ ගෙදර නැත්තම් අල්ලපු ගෙදර කාරිය අහනවා. එහෙම නැත්තම් BBC අහනවා. නැත්නම් Voice of America අහනවා. නැත්නම් බරන නවකතාවක් කියන ට්‍රැජෙඩි එකක්. කියලා ගන්න නවකතා කීය කීයට කීයට කීයක් ට්‍රැජෙඩි 100ක් කොමඩිස් කියලා. හදලා තියෙන චිත්‍රපට වලින් බලන 100ට බර ගන්න ට්‍රැජෙඩිස් මොකද ඒ? ඒකට කැමතියි. ෆයිට් එකට කැමතියි. මරා ගන්නව ලබන්න කැමතියි. ආයුධ වලට කැමති. ඉතින් ඒක තමයි හම්බෙලා තියෙන්නේ. ඒ නිසා කොමඩිස් ටික බලනිකයි. එහෙම කුත්තේ ලෝකේ තියෙනවා. එහෙම හැම හැම අඳුරු වලාකුලකම රිදි රේඛාවක් තියෙනවා. ඒකට කියනවා you must try to find a reason to be glad under any circumstances. පොලියන්න. ඉතින් හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ. මේ ඔක්කොම අඬන කාරණා වෙහිනා වෙන්න කොනක් තියෙනවා. ඒක අරගෙන hina වුණාට පස්සේ ඔන්න බුදුහාමුදුරු ළඟ ඉන්නවා. අඬන කට්ටියත් එක්ක ගියොත් ඕන තරම් ඔය චරිචුරු ගන්න කට්ටිය හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒ හිත හිතලා ගත්තොත් ගන්න කරදරයක්මයි. කංකටොල්ලක්මයි. ස්වභාවයෙන්ද අහිංසක වෙන්න නිහතමානී වෙන්න සැප එතන තියෙනවා. ඒ නිසා ඒ දෙක එකක්වත් අපිට මේ මේක ගණින් කියලා පූර්ව නිගමන වල සහිත නැහැ. අපි තෝරණකේ හැටියට තමයි what you see that you are කියලා. තෝරණකේ හැටියට තමයි කියන්නේ. ඒ නිසා මේක ආකල්පෙම වෙනසක් පමණයි කියන එක මතක තියාගන්න ඉන්න. ඒක එන්නේ හැබැයි මට්ටමකට සතිය දිනු වුණාට පස්සේ. නමුත් ඒක මෝටෝ එකක් විදියට ඒක නිකන් සටන් පාටයක් විදියට තියාගෙන ඉන්න. කවදා හෝ මම මෙතෙන්ට එනවා. ඒතර මේකත් එකයි ඒකත් එකයි කියන තැනට යයි. ඉතින් මේක නිකන් මේ ප්‍රශ්න ප්‍රශ්නට දීපු මූලධර්මමේ උත්තරයක්. හැම කෙනාටම එක මට්ටමකට තේරෙයි හෝ එක එක මට්ටමකට උත්තරයක් වෙයි කියලා මම හිතන්නේ නමුත් අපි එකතු වෙලා තියෙන මේ වගේ સંદર્ભයකට කියලා තේරුම් ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මා දීර්ඝ වේලාවක් භාවනා කරමින් සිටින අතරතුර නිදිමත දැනේ. මේ නිදිමතක් නොවන බව නොවන බව වැටහි නැවත භාවනාවට පැමිණේ. නැවත මෙවැනි ස්වභාවයක් එයි. වීරයගෙන භාවනාවට පැමිණෙයිද හිතට දුකක් දැනේ. නිදිමත පැමිණි බව සිතා. මෙය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෝවාන්සිට නිදුක් නිරෝගී ලැබේවා. ඔය නිදිමතෙන් පස්සේ නැවත භාවනාවට එන වෙලාවක ඒකට අපි කියන්නේ නිවස නැවත නිවස බල ආපහු වෙන වෙලාව කියලා. නන්නත්තර වෙච්ච හිත ආයේ එනවා අරමුණට. අන්නේ වෙනට ආවට පස්සේ නැවත අරමුණට ගැනීමට නැත්නම් භාවනාවට නැංවීමට කොයිතරම් පහසුවක්ද කොයිතරම් අපහසුවක්ද තියෙන්නේ කියන එකට කට උත්තරයක් දෙන්න පුළුවන් නම් එහෙනම් එතන උත්තරේ තියෙනවා. පිට පිට යන ගැන කතා කරනකොට කදාකත් උත්තර නැහැ. පිටගියේ හිත නැවත භාවනාවට නැත්නම් අරමුණට නැත්නම් නිින්දෙන් කැඩිලා ආපහු එන එක පිළිබඳ තොරතුරු තියෙනවනම් හරීම නව නිර්මා නිර්මාණාත්මකයි හරිම උනන්දු ඇති කරන සුළු එකක්. ඒක වහලා තමයි ඔය ප්‍රශ්න නැගෙන්නේ. අපි කරන්නේ ඒක මතු කරලා දෙන්න. කොච්චර හිත පිට ගියත් නැවත එනවනේ. එනිසා හිත පිට යන එක ගැන කනගාටුවක් පශ්චාත්තාවයක් තියෙනවනම් අපි හේතු කරුණු හොයනවා නැවත එන එකේ තියෙන මේ සුන්දර පැත්ත. නැවත එන එකේ තියෙන උණුසුම් ගතිය. නැවත එන එක ඉබේ අපිට ලැබෙන ආනිසංශයක් වශයෙන් එනිසා මේ ලියපෙකන කැමැතිද මේ ඉදිරිපත් වෙලා කියන්නේ පිට ගියේ හිත නැවත අරමුණට එනකොට ඒක නැවත ලේසියටම අරමුණ එනවද නැත්නම් අරමුණට ඇවිල්ලා ගොඩක් වෙලා යනවද මේ අරමුණට නංවන්න කියන එකේ තමයි උත්තරේ තියෙන්නේ. දැන් එහෙමනම් අනිත් දවසේ ඒ ඒ ප්‍රශ්නෙම නැවත ලියන්න පිට අනේක පිළිබඳව කතා කරලා අපිට වගතුවක් වෙන එක නාස්තිකාර නොකෑමන දහවදරව පට්ටබඳුර වැඩක්. නමුත් පිට යන හැම වෙලාවෙම අපව වෙනවයි කියන මේ කාරණා මම මේ වෙලාවේ මතක් කරනවා. නින්දට ගියත් අපව වෙනවා. අන මයික් එක පිටපසට. ඒ නිසා මම ඉල්ලා හිටිනවා සීකරලා අපිට කියන්න සභාවට එහෙම නින්දකට ගිය වෙලාවක පිට හිත පිට ගිය වෙලාවක වේදනාවට හිත පිට ගිය වෙලාවක නැවත Taman අරමුණට එන ආපහුගෙන ගමනේ විස්තර මම අහන්නේ ආපහු ආවට පස්සේ කොච්චර පහසුවක්ද අපහසුවක්ද තියෙන්නේ හිතපු අරමුණට හිත නංවන්න. හිතපු භාවනාවට හිත නංවන්න. මම නම් නෙමෙයි ප්‍රශ්නේ ලිව්වේ හැබැයි මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. මගේ වෙන්නේ නිින්ද ගිහින් ආපහු එනකොට ලේසියෙන් එනවා හම්බුනේ. හැබැයි අර මම දන්නේ නැහැ කොච්චර වෙලා දැන් හුඟක් වෙලාට ගිහින් මෙහෙම වෙලා ගැස්සෙනකොට මම දන්නවා ඒ ඒ වෙලාවේ මම නිදාගෙන නිින්ද ගිහින් කියලා. හැබැයි ඇහැරුණ ගමන් ආපහු මගේ හිත මගේ මේ බ්‍රෙත් එකට යනවා. ගොඩක්ම ලේසියෙන් යනවා. ඔය ඒකෙදී අපි මේ ලියුපෙක්කනාටයි ඔය කියන එකනට දෙන්නටම අහගෙන ඉන්න අයටත් දහිරේ පිංස කියන්න පුළුවන්. එහෙම ආපු ගමන් එන්නේ අරමුණට නම් ඒක නිින්දක් නෙවෙයි. ඒක නිින්ද කියන නරක නම දාන්න එපා. ඒ කියන්නේ හිත හැංගිලා තිබිලා, හිත ලීන වෙලා, හිත නිලීන වෙලා. අපි ඒ පදනමේ ඉඳලා ඉස්සරහට යමු. දැන් මම දන්නේ නැති තැනක ඉඳලා දෙන්න මයික් එක දෙන්න අපව. අපව දෙන්න මයික් එක. දන්නේ නැති ඉඳලා දැන් ආපහු තරමුණට ආවයි කියලා කොහොමද වෙරිෆයි කරන්නේ? කොහොමද උරගාලා කියන්නේ මම හරි මේක තීනයක් නෙවෙයි. මේක ඇත්තටම අරමුණට ආවයි කියලා මොකෙන්ද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මට බ්‍රීතිං ආපහු දැනෙන්න ගන්නවා. කොතනද දැනෙන්නේ? මම හුඟක් වෙලාවට ගන්නෙ මගේ පිම්බීම හැකිලිම වලට. එතකොට මට දැනෙන්න ගන්නවා අපහු මම වෙන මුකුත් නැහැ මට දැනෙන්නේ පිම්බෙනවා හැකිලෙනවා කියලා. ඒක හීනයක් නෙවෙයි කියලා කොහොමද වෙරිෆයි කරන්නේ? මම මේකත් හීනයක්ද කියලා දන්නේ. ওই ටික ඉතලත් හිටිය හීනක නං. හීනකදිත් අම්මා මැරුණා තාත්තා මැරුණා බඩ දඟලනවා ඔක්කොම වෙනවනේ. නමුත් ඒක හීනයක්. ඒක මනෝ විකාරයක්. ඒක සංකල්පයක්. දැන් මේ එතන ඉඳලා මෙතෙන් ආවයි කියලා හිත දැන් තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක. උරගා බැලිය හැක්කක වෙරිෆයි කළ යුතු හැකි තැනක කිනක වෙරිෆිකේෂන් එක කොහොමද සභාවට හේතු ගන්නෙ මම නෑ මේක වෙරිෆයිඩ් ට්‍රුත් කියලා කොහොමද සභාවට කියන්නේ ඒක නම් දන්නේ නැහැ ඒක දන්නේ නැත්නම් එතන තමයි බහනා හිර වෙන තැන අපි ඉඳගෙන හිත ආනාපානට ගියයි කියලා දන්නේ කොහොමද හිත පිම්බීම දකින්නම ගියයි කියලා දන්නේ කොහොමද හිත ඉඳගත්තයි මගේ හිත තියෙන ඉඳගත් එක කියලා වෙරිෆයි කරන්න කොහොමද? එච්චර තමයි යථාභූත ඥාන දර්ශනය කියලා බුදුජානන්සේ කියන්නේ. ඒක දන්නේ නැත්නම් අපි එනං නිින්දක ඉන්න වෙලාවක භවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒතරත් ඔය සමාන අත්දැකීමක් එනවා. ඒ දෙක අතර වෙනසක් තියෙනවා කියලා ඉස්සල්ලාම කියපේකන බුදුහාමුදුරුවෝ විතර miracles, ඔය hallucination, ඔය කියන තේරම බොරු නෙවෙයි. ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. එවන ප්‍රත්‍යක්ෂයේ සහ මේ සංකල්ප මේ මේ mind made things hallucination වෙන් කරන්නේ මොකෙන්? ඒක විතරයි බුදුහාමර ඇඩ්‍රස් කරපු දේ. අත්දකින්න දේ වෙරිෆයි කරන්න. අත්දකපු දේ මේ ප්‍රත්‍යක්ෂණය කරන්න. අත්දකපු දේ අස්පනා පිළ දකින්න. එක සැරයක් දකින්න. නැවත දකින්න. දකලා දකලා දකලා කාටවත් කියන්නේ ඉස්සෙල්ලා මම මේ කතා කරන්නේ හිතලුවක්ද, මනෝ විකාරයක්ද, එහෙම නැත්නම් මිරකල් එකක්ද, එහෙම නැත්නම් මේ මනෝ මනසින් හදන ලද්දක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියන එක වෙරිෆයි කරන්න පුළුවන් එකම එකන තමන් විතරයි. ඒක තමයි බුදුජානක නැවත නැවත කියන්නේ කතා කරනවා නම් දන්න දෙයක් ගැන කතා කරපන්. නොදන්න දේ දන්න දේ වගේ අපිට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ගැන කතා කරන්න ගියාම කවුරු හරි ඇහුවොත් අපේලා උත්තර දෙන්නේ කියලා අන්ධබන්ද වෙනවා. ඒ නිසා මේකට කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතයෙන් සපේලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක හොඳම අවස්ථාවක් බලන්න. එහෙම හිත පිට ගිය වෙලාවක සද්දයකට වෙන්න පුළුවන්. වේදනාවට වෙන්න පුළුවන්. හිතවිල්ලකට වෙන්න පුළුවන්. නින්දකට වෙන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. යන කාරණා මොකක් වුණත් ප්‍රශ්න එක මායයටයි දෙන්නේ. කෙලෙසේටයි කිව්වේ. බුදුහාමරටයි දෙය තමයි ඉතින් දැන් ආවට පස්සේ දැන් මං ඉන්නේ වර්තමාන. දැන් මං ඉන්නේ පිම්බි මැකිලිම කියලා මොකෙන්ද වෙරිෆයි කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකද උරගාල බලන්නේ මොකෙන්ද? මොකෙන්ද අස්පන අපිට දකින්න කියන එක ඒක දන්නවනම් අපි මාය ළඟට ගියත් බයින දෙයක් නෑ. මරණෙදිත් බයින දෙයක් නෑ. නින්දෙදිත් බයින දෙයක් නෑ. මේක අපිට මනුෂ්‍ය පරිණාමයේදී අපිට හම්බෙච්ච ස්පෙෂල් ටූල් එකක්. අපි ඉන්නේ මනෝ විකාරක නෙවෙයි. මනෝ විකාරක ඉන්නකොට මනෝ විකාරක දැනගන්න පුළුවන්. ඕක දන්නවනම්. ප්‍රත්‍යක්ෂයේ ඉන්නකොට මේක ප්‍රත්‍යක්ෂය කියලා දන්නවනම් ඒක හරහා වෙලාවක දැනගන්න පුළුවන් මං ඉන්නේ හැලුසිනේෂන් එක, ඩේ ඩ්‍රීම් එක, ෆැන්ටසයිසින් එක හරි අමාරුයි. ප්‍රත්‍යක්ෂයේ ඉන්නකොට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම අපි දෙන්න ඕනේ පුළුවන් තරම් පොඩි උන්ට. පුළුවන් තරම් අපේ ඥාතියින්ට. කියලා දෙන්න ඕනේ කතා කරන දේ අද්දුරු ප්‍රත්‍යක්ෂයක් කතා කරන්න බැන්නම් කියන්නේ මේක හිතලුවක්. මේක මනෝ විකාරයක්. ඒවත් භාවනාදී අපි සියල්ල සිල් අරගෙන ඒ තඳහාම කාලය අරගෙන බලන්නේ මේ හුස්ම කියන එක හිතලුවක්ද නැත්නම් බිම්බිම හැකිලින් බල බල හුස්ම ගැන කතා කරනවද නැත්නම් හුස්ම ගැන බල බල බිම්බිම හැකිලින් කතා කරනවද නැත්නම් ඒ දේ එතන කරනවද කියන එක අහිංසකකම කියන්නේ ඔබට එහෙම නැත්නම් අපි කියනවා මේ නිර්වුල් භාවය එහෙම නැත්නම් නිහතමානීකම කියලා. ඒක වෙන අපිට වග කියන්න පුළුවන් ඉන්නේ බහන සෑහෙන ඉලට ගියාට පස්සේ. ඒතර කියද අපි මෙතෙක් කල් කතා කරුවේ අපි රුචි දේවල් හොඳයි කියන දේවල් නමුත් අත්දකපු දේවල් නෙවෙයි. ඒ තාක්කල් අපි කතා කරලා තියෙන්නේ අදාළ නැති දෙයක් එක පැත්තකට කියනවා. සම්පප්පලා. ඒ නිසා අපි කතා කරනකොට මේක හොඳම තැන. දැන් නිින්දක් ගැන කතා කරන දැන් අවදි වුණා. හරියි. අවධින බව දන්නේ කොහොමද? ආ මම මූල කර්මත්තට ආවා. මූල කර්මත්තට ආව අර්ථයෙන් අර්ථයෙන් නෙවෙයි ඒකට කියන්නේ චර්යාවෙන් සපයන්නේ කොහොමද? ඇද්දුට ප්‍රත්‍යක්ෂය කියන්නේ කොහොමද කියලා අරමුණට හිගිය ඕනම වෙලාවක බලන්න. හිත පිට ගියා නම් සද්දයකට හිත පිට ගියයි කියලා පිට ගිය බව දන්නේ කොහොමද? පිට ගියයි කියලා ඉසాత බඳන කෑ ගහන්න යන්න එපා. පිට ගිය බව දන්නේ කොහොමද? දැන් පශ්චාත්තාපන. පශ්චාත්තාප වෙච්ච බව දන්නේ කොහොමද? ඒක දැනගන්න පුළුවන්න්නේ විශ්වාසය ඇති වෙච්ච චක්ෂණයට සාපේක්ෂව විතරයි. මම දන්නේ මම මේ අනවශ්‍ය විදිහට පටලනවාද නැත්නම් මම කියන කාරණා තේරෙනවද කියලා. මොකද ඔළුවල තේරෙනවද පැටලෙනවද? තේරෙනවා. තේරිච්චිට කියන්න බෑ. ඥාණයෙන් දැනගන්න ඕනේ අධ්‍යක්ෂණ බුද්ධියෙන් දැනගන්න ඕනේ දැන් මම ඉන්නේ හින් එක නෙමෙයි මට මේ තියෙන ෆීලිං එක තමයි මම ඉන්නේ ඒක ඥානය කියන්නේත් නෑ ඔකට. ප්‍රත්‍යක්ෂමයි. මොකද ඒක ඔය මේ දැන් තියෙන නවීන තාක්ෂණය හැටියට අපි හෙලෝග්‍රැෆික් රූපයක් මවන්න පුළුවන් ඒක 3D පේනවා. හැබැයි මැදින් අත දාන්න පුළුවන්. ඒ නිසා මිනිස්සෙක් ඉන්න ඕනේ නැහැ. ඒ මනුස්සයා කරන දේ සතෙක් කුරුල්ලෙක් ඕන එකක් 3D මවල පෙන්වන්න පුළුවන්. පෙන්වනවා. ඒක හොඳට පේනවා බලනකොට කතාත් කරනවා. නමුත් ඒ රූපේ නිකන් ආලෝක කදම්බෝගික හදපු එකක් අත දාන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒ නිසා අපේ මනස ඔయిత එහා ගිය මැජික් කාර්යය. හතරමං හන්දේකේ ඉන්න මායාකාරී. ඉතින් මෙයා දෙන ලනුනේ අපි මේ අල්ලපු ගෙදෙට කතා කරන්නේ. අල්ලපු ගෙදෙට කතා කරන්න ඉස්සරලා අපි ඒක ප්‍රශ්න කිරීම ආත්ම වංචාවක් හෝ ආත්මයේ අව탁සිය කිරීමක් නෙවෙයි. මගේ හිත කියනකොත් මම පිළිගන්නේ නැද්ද කියලා හිතන්නේ නැහැ. කියන්න හරියක් බොරු කියන්නේ. කරන හරියක් බොරු මායාවක් කරන්නේ. එනිසාක නැවත කර බැලීම තමයි අනුපස්සනා කරනවා කියලා කියන්නේ. ඒකම නැවත බලන. ඒකම නැවත බලන. කාටත් කියන්නේ ඉස්සල්ලා. එතකොට අපි තේරෙයි අපි කියන්න තියෙන හදිස්සිය කියලා කියන්නේ නැවත බලන්න තියෙන අකමැත්ත. යමක් අපි කාටට කියන්න දඟලනවා කියලා කියන්නේ ඉක්මන් කරන්න හදනවා කියලා කියන්නේ ඒක නැවත කර බලන්න තරම් එක සීමක් නැහැ. ඉතින් කියන හරියක් පච. හැබැයි ඉතින් මිනිස්සයා පච කියන්න උනනට කියනව නෙවෙයි. එයා මේ සංකල්පයක් යථාර්ථය කරගන්න. ඒක තමයි බීපුවම වෙන්නේත් ඕක තමයි. කුඩු ගහපුවම වෙන්නේත් ඕකයි. එනිසා ඔක්කොමලා ඉන්න බීලා. ඔක්කොමලා ඉන්න කුඩු ගහලා. අපි මොකද කුඩු ගහන එක විතරක් වැඩදී කියන්නේ. ඒ නිසා බුදුන් කියන්නේ මදය පමාදයට හේතු වෙන මත්පැන් පාවිච්චි කරන්න එපා. අප්‍රමාදයේ ඉන්න එක නම් මදේ පමාදේ නෙවෙයි කියලා දැනගන්නේ තමන් කතා කරන දේ අතගාලා අද්දකලා ප්‍රත්‍යක්ෂ කරලා තමයි කතා නැත්තම් කියනවා මට මට හිතුණා මේම. නමුත් මේ ධර්මයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අතගා බැලිය හැක්කන් තියා. මදේ නෙවෙයි පමාදේ නෙවෙයි අප්‍රමාදේ. අප්‍රමාද නැති හැම වෙලාවෙම අපි ඉන්නේ මදේ පමාදේ නැත්තම් බීලා. නැත්තම් පස් වෙන සිල් සිල්පදේ කඩාගෙන ඉන්නේ. ඒකට මේ ඇල්කොහොල්ම ඕනේ නැහැ. මද්‍යසාරේම ඕනේ නැහැ. මොන ආසාවද කියකියත් යනවා. ඒ නිසා මේක හරීම ෂෝක් තැන. මේ නින්දක් කියලා අපි චෝදනා කරාට නින්දක් නෙවෙයි මේක. මේක හිත සැඟවි ගැනීමක්. සැඟවි ගන්න එක ජවනිකා අවධානයක තමයි නැවත අරමුණට හිත එන එක. හොඳයි. අරමුණට ආවට පස්සේ ඒක එහෙම බාර ගන්න එපා. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. අනිතික භාවනාවට වාඩි වෙච්ච ගමන් මම දැන් සතියට සතිමත් උණයි කියන එක කිව්වට බාර ගන්න එපා. ඒක නැවත නැවත වෙරිෆයි කරන උරගා බලන්න. ඉතින් ඒක බුදුජානනාංශය අපි අපිට කියනවා අපිට උඹලා වෙනුවෙන් මට උඹලා වෙනුවෙන් කරන්න. ඒක උඹලා කරගන්න ඉල්ලන. ඔය කවුරු දුන්නත් කණ්ඩ එපා. Taman ප්‍රත්‍යක්ෂ කරලා ගන්න එක. ඒක බොරු දේ වුණත් සැපයි. අසාධාරණ දේ වුණත් සැපයි. අහිතකර දේ වුණත් සැපයි මොකද ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. එතකොට අපිට තේරෙයි අපි මෙතෙක්කල් මේ බාහිර අරගෙන තියෙන්නේ රුචියට අනුස්සතියෙන් හැටියට එහෙම නැත්නම් තර්කයට එහෙම නැත්නම් අපේ දෘෂ්ටියට එහෙම නැත්නම් දැනජේ කාරණා පහක් දීලා තියෙනවා අපිට ලැබෙන තොරතුරක් අපි පිළිගන්නවා එකක්වත් සත්‍ය වෙන්න බෑ සත්‍ය නොවෙන්න පුළුවන් ඒකෝටම දීලා කියනවා මේ රුචි මේ සුතමේ ඥාන නැත්නම් අසුවිරු ඥාන ආකාර පරිවිතක්ක තර්කයෙන් ගත්ත එක එහෙම නැත්නම් මේ දෘෂ්ටිය නැත්නම් සද්ධාව ඔය පහෙන්ම බාර ගන්න තමයි මෙතෙක් කල ජීවිතේ ගත කරලා තියෙන්නේ සද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොති වෙන්න පුළුවන් සද්ධාවෙන් බාරගත්ත නොගත්ත විෂිකරප දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් මගේ රුචියට බාරගත්තට ඒ තුළ සත්‍ය නොති වෙන්න පුළුවන්. අරුචි කියලා විසිකරන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි අරගත්ත උපමාන පහම බුදුරජාණන් වහන්සේම චංකි සූත්‍රයේ පෙන්ලා දෙනවා. විශ්වාස කරන්න බෑ. ඒසයික මගාරවන් තියෙන ක්‍රම ඒකම අභියෝග කරන්න. ඒකම නැවත නැවත කරන්න කරලා බලනවා මම හිතන්නේ ප්‍රශ්න අහපු එකනටයි කතා කරපු එකනට දෙන්නටම භාවනාවේදී කළ හැකි කළ යුතු අතිරේක අභ්‍යාසයක් තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාවත් සක්මන් භාවනාව කරන විටත් වම් වම් කන පැත්තේ තෙරපීමක් ඇති වෙනවා. සතිය තීව්‍ර වන විට එතන හෘද ස්පන්දනයට සමාන කළ හැකි හඬක් දිගටම ඇති වෙනවා. පරියංක භාවනාව කරගෙන යන විට ශරීරයේ වෙන පිටු හැදෙන සහ බිඳෙන ස්වභාවයක් ඇති ඇතයි දකිනවා. ඒ ඒ ස්වභාවය ගැන මනස යොමු වෙන විට නැති වී ගොස් නැවත ඇති වෙනවා. මෙය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පසුගිය පසුගිය දිනයක පරියංක භාවනාවක් කරන විට මේ වගේ පෙරමග ලකුණු ඇති වී ඊට පසු ඇති ප්‍රබල වේදනාවක් සමග රූප කලාපවල හතර මහා ධාතුන්ගේ අභ්‍යන්තර ලක්ෂණ 8ක් දුටුවා. ගින්දර වගේ උෂ්ණත්වයක් එතනට සීතලත් එහාට මෙහාට අදින ඇදිල්ල නිසා ඇතිවන හැපිල්ලි ගතියත් ඒ උණගත් ලෙඩාට හැදෙන සීතල හා වෙවුලන ගතිය වගේ ඇති ඇතිවීම නැතිවීම අනිත්‍ය ගැන වැටහීමක් ආවා මීට වඩා තවත් දුකක් තියෙයිද බුදුහාඳුරු අනේ කියලා මට කියවුණා. ඉතින් මුල් කේනා නිකම් ප්‍රශ්න ස්වරූපයක් තියෙනවා. නමුත් අවසානට යනකොට ඒක ප්‍රශ්න නෙවෙයි ප්‍රකාශයක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මුල් ප්‍රදේශය ගැන මත ප්‍රකාශ කරනවා නම් ඒ සමාලලට භාවනා කරනකොට මේ පැත්තක තද ගතියක් මෙලෙක් ගතියක් එහෙම නැත්නම් කූඹි දුවනවා වාගේ නලියනවා උණුසුම් බුබුලු දානවා සීතල බුබුලු දානවා ආදී අමර දේවල් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඉතින් ඒක යෝගාවචර බලාපොරොත්තු නැති නිසාද මේක ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ මුල් වාක්‍ය ටික ලියලා තියෙන අන්න ඒ වගේ පදනමක. එතකොට ඒ යෝගාවචරයට දෙන්න තියෙන අභ්‍යාසය තමයි මේ විදිහට මේ ශරීරයේ වෙනද නොදැනිච්ච මේ දැන් දැනෙන දේවල්, සියුම් දේවල් දැනෙන්නේ සතිය ආපු නිසා සතියට ලැබිච්ච ආශිර්වාදයක් විදිහටද නැත්නම් සතියේ ප්‍රයෝජනයක් විදිහටද එහෙම නැත්නම් සතියට කරපු අරියාදුවක් කරදරයක් විදිහටද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා. මේ ලියුපෙකනන් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න කැමතියි. මේ කණේ පැත්තක තද වෙන ගතිය හෘද වස්තුවේ ස්පන්දනයට සමාන දැනෙන මේ ගතිය සතිමත් විචි බව නිසා සතියට ලැබිච්ච ඵලපරෝජනයක් ආනිසංශයක්ද එහෙම නැත්නම් භාවනා කරනකොට භාවනා කරගෙන යන එකට කරන ආරියාදුවක් විදිහට පේන්නේ ස්වාමීන් වහන්සේ සත්‍ය තීර්ව වූ නිසා ඇතුණ තෙරපීමක් ගතියක් ඒක එතකොට ඒක ප්‍රශ්නයක්ද උත්තරයක්ද උත්තරයක් එතකොට මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ගතිය සරිසරයට ඇති වෙනවා නැති වෙනවා ඒක දැන් භාවනාවට ප්‍රයෝගීම නෙමෙයි තිය දැනගන්න. නැත් භාවනා හරිය වෙලාවේ මේක එනවා. භාවනා එහෙම වෙච්ච වෙලාවෙ එන්නේ නැහැ. ඒ නිසා වෙන කෙනෙකුට කරන්න දෙයක් නැහැ මෙතන. යම් වෙලාවකද මේක එකලස් වෙන්නේ ඒකට අනුග්‍රහ කරලා. අනික් වෙලාවට දැනගන්න එකලස කැඩිලා. සතිය කැඩිලා. නෑ. ගතිය නෙවෙයි ඒකට උඟා විචල්්‍ය සාධක රාශියක් එන්න ඕනේ. එතකොට තමයි එකලස් වෙනවා කියන්නේ පෙළ ගැස්මක්. පෙළ ගැස්ම නෑ මේවා මේවා දැන් විසිරිලා. විසුණුනට පස්සේ ඕකේ ඉන්නේ. එකලස් වෙච්ච ගමන් ඒ ඒ කියන්නේ බල රේඛාව හරිය ගමන් බල සම්ප්‍රේෂණයක් වෙනවා. බල රේඛාව කැඩිච්ච ගමන් සම්ප්‍රේෂණේ වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් බල රේඛාව හැදිලා තියෙන්නේ Taman කරපු ප්‍රයත්නක් නිසා. තමන් සීලයක සමාදන් වුණා, මානසිකාරය පැවැත්තුවා, වාඩි වුණා, ඒ සඳහාම ගත කරා. නමුත් බලසිකාරයේ මේ බලරේකක් කැඩෙනවා ඒසකට. කැඩනකොට මොකද හානියක් වෙලා නැහැ. ආයෙත් මේව පෙළ ගැහිලා පෙළ ගැහිලා ආයෙ යෝගයේ යෙදෙන්න ඕනේ. ආනේ යෝගයේදීම සඳහා තව කෙනෙකුට කරන්න උදව්වක් නැහැ. මොකද මේක තමන්ගේ අත්‍යන්ත අත්දැකීමක් තියෙනවා. ඒ වගේම මේක බලාපොරොත්තු වෙලා කරන්න බෑ. කරන්නත් බෑ. නැවත නැවතත් මේවා එකලස් වීම සඳහා යමක් කළ යුතුද? මේ ගොනු වීම සඳහා මේකට කියන්නේ එකලස් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ alignment කියලා කියන්නේ. alignment එක. alignment එක ආරම්භයේදී සම්පූර්ණ හම්බයක්. නමුත් මයිලඟ මේ මේ පින මයිලඟ මේ හැකියාව තියෙන බවට ඉස්සල්ලා වෙච්ච එක අපිට ආදර්ශයක් දෙනවා. දෙවෙනි සැරේ මතක තියන්නේ ඒවා කැඩිලා බිඳිලත් නෙවෙයි තියෙන්නේ. එහෙම ඒ වෙලා ආයෙ එකලස් කිරීම සඳහා කුමක් කළ යුතුද කියන තමයි ශික්ෂණය කියලා වචන තියෙන්නේ. අපි අම්මා කාටක හිටියොත් නැවත මේක එකලස් වෙයි දේ දේ කරන්න ඕන. ඒකට සාදර වෙනවයි කියලත් ඒකට කියනවා. දෙක එවැනි දෙයකට ලෑස්ති මනසකින් යනවා. කී නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ එතකොට එන්නේ එන්නේ එන්නේ ඒක අහම්බයක් නෙවෙයි කරන්න පුළුවන් දෙයක් බවට අපි වශී කරගන්නවයි කියන එකට සිද්ධි කරගන්නවා එන්න එන්න පටන් ගන්නවා මෙන්න මේ මේ පහසුකම් දෙනකොට මේක මෙහෙම වෙනවා මේ ස්වාමීන් වහන්සේ දැන් බණක් අහනකොට ඒ වගේ ධර්ම කාරණාක යෙදෙනකොට ඒක නැగిලා එනවා අපහු ඔව් ඒක එන්න ඉඳ ගන්නම සුදු ඇඳ ගන්නම සිල් ගන්න ඕනේ නැහැ ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ මුලදී එහෙම නෙමෙයි ඔක්කොම දීලා කරගන්නවා කරගෙන ඉන්න පස්සේ තේරෙනවා ඒක හරිය ගිය වෙලාවක එනවා ඉතින් මේකට ඒ පාවොක්සයිටෝ දෙනවා නිදර්ශනයක් අපි නෑදෑ ගෙදරකට ගියයි කියලා හිතන්නේ නැත්තම් නෑදෑ ටික අපේ ගෙදරට ආවයි කියලා. අපේ ළඟ එතන පොඩි බබෙක් ඉන්නේ බබා යාළු කරගන්නේ කොහොමද? ඒ සම්පූර්ණ හම්බයක් කියලා මම මොකටද කැමති නැන්ද අපි දන්නේ. අපි දුවන කියලා අයියේ බදාන යාළු වෙන්න බබා මයිත් එක කිව්වට හරියන්නේ නැහැ. ඌ කඩාගෙන යන කුසිය පැත්තෙන් එළියට. දැනගන්න ඕන ඌ හොට දාගෙන එනකොට මොන වගේ දෙයක් කෙරුවොත් ඒ තෙලම ස්වභාවය කරන්නේ පැකිලිලා පස්සට යනවා මං කියන්නේ ලංකාවේ දරුවෝ ගැන මං කියන්නේ. ඒ තියේදිත් අපි යාළු කරගත්තට පස්සේ මේක උකුල ඉඳගත්තට පස්සේ අම්මා මුත්තා කිව්වත් යන්නේ අන්නේ වගේ මේ යාළු මේ පොඩි ළමෙක් යාළු කරගන්න වැඩක් භාවනා තියෙන විද්‍යාවක් නැහැ ඒකට කලාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ධාතු මනසිකාර්යයේ ලක්ෂණද ඊට පස්සේ ඕන දෙයකට යන්න බල 14 ආකාරයකට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා යාලු කරගත්තාට පස්සේ ආනාපානේද ධාතු මනසිකාර්යයේද ඉරියාපතද ඉරියාපත සංදිද අසුබේද ඕන දෙයකට කරතයි ඉස්ලාම ඕන කියලා තියෙන දැපෙන දමා ගන්න ඕන අපි කියන්නේ කොල්ලෝ කියන්නේ කෙල්ලෙක් දා ගන්නවා කියන කිව්වට මොකද මට කරගන්න බැරිලා. try කරා දන්න જાති කරලා. හරි ගියේ නැහැ. භාවනාවේදී හරි ගියා. ඒක නිසා ඒ වගලා ගන්නවයි කියලා කියනවා. ආ මේ නතු කර ගන්නවයි කියනවා, වශී කර ගන්නවයි කියනවා. සිද්ධි කර ගන්නවයි කියනවා. ඒ සම්පූර්ණ අහඹයක් හැම කෙනාටම හැම ශිල්පෙම සිද්ධි කිරිලා තේරෙන්නේ නැහැ. එක එක නයි එක එක දේවල් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ සියල්ලටම හරිනකම ඒකට කියනවා. තමන්ගේ මූල කර්මස්ථානයේ තමන්ට ප්‍රකටය කරන ඒක නතු කරගන්න දන්නවනේ මුළු ලෝකෙම නතු කරගන්න පුළුවන්. ඉස්සලා ඒ සඳහා තමන් පෙළ ගැහෙන්න ඕනේ. පෙළ ගැහිලා කලාව දැනගත්ත පස්සේ ඒක අපිට පෙළ ගැහෙනවා. ඉස්සලා තමන් ඒකට හැඩ ගැහිලා කලාව ඉගෙන ගත්තට පස්සේ ලෝකෙම වශී කරගන්න පුළුවන් නතු කරගන්න පුළුවන් නිසා ඒකට කල් ගත්තර කමක් නෑ මොකද ඉක්මනට ඉක්මන් කරන්න බෑ ඉක්මන් කරපු ගමන් ඒ කලබල වෙනවා ඒක බොහොම විවේකීව බොහොම කලාත්මකව කරලා කරලා කරලා කොහොමද අරමුණ තමයි නතු කරගන්නේ කොහොමද හිතට සතියක් ඇති කරගන්නේ කොහොමද හිත අප්‍රමාදී කරගන්නේ කියලා ඉගෙන ගන්න හැම දුෂ්කරතාවෙදිම ඉගෙන ගන්න. එතකොට අන්තිමට බලනකොට කොයි එකෙදිත් අල්ල ගන්න පුළුවන් තත්යකට එනවා. ඊට පස්සේ ඔය ඒ කෙනාගේ චරිත ලක්ෂණ වල හැටියට 14 ආකාරයකට රූපේ විතරක් වශී කර ගන්න පුළුවන් ආනපනේ 14 ආකාරයක් නාම කර්ම මේ කායනුපස්සන විස්තර කරලා දීලා තියෙනවා. ඒකේ එක එක නාගේ වෙනස්. ගරු ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා උපදෙස් පතමි. මම කලක සිට ශරීරයේ විවිධ කොටස්වල අවධානය යොමු කරමින් සතියට ප්‍රවිෂ්ට වෙමි. එනම් හිස, අත්, පපුව, බඩ, කකුල්, පාදය ආදී වශයෙන්. <clears throat> within brackets body scan මෙන් ඉඳගෙන සිටින විට මෙන්ම ඇවිදින විටත් කරමි. ඒ කොතනින් පටන් ගත්තද ටික වේලාවක් යන විට සතියට ප්‍රවිෂ්ඨ විය හැකි බව තේරේ. නැවත නැවත කරන විටද එම ප්‍රතිඵලය ලැබේ. ධර්වං සර්ණයි. මේ විදිහට ලැබිලා තියෙනවා නම් ඉතින් ආයෙ කමටහන් සුද්ධ කරන්න ඕනකම නැහැ. සතියට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ සතිය කියලා දෙනවා ඊගාට කරන්න ඕන දේ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ අනිකුත් සද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥාව වලට සතියට මුල් තැන දෙන්නේ. මොන ක්‍රමයකින් හරි සතියට මුල් තැන දෙන්න. ඊට පස්සේ සතිය කියන දේ අහගෙන ගියාම ඉන් එහාට ඇත්තටම කමටහන් සුද්ධ කරන්න ඕන ගමන් නැහැ. අපිට අර ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ පන්ති නායකත්වයේ මොනිටර්කම සතියට aran දෙනකන් අපිට අපේ ශික්ෂණය අවශ්‍යයි. මෙහෙවීම අවශ්‍යයි, මානසිකාර්ය අවශ්‍යයි, යෙදවීම අවශ්‍යයි. සතිය ආවට පස්සේ සතිය විශ්වාස කරන්න. ඊට පස්සේ ආයෙක කරගෙන යනවා. ඒක නිසා ඉන් එහාට තවදුරටත් සතියට මුල් තැන දුන්නාට පස්සේ ඇඟිලි ගහන්න ගියොත් තිබුණට වැඩි වැඩේ අවුල් වෙනවා. ඉන්හිහට අහිංසක වෙන්න ඕනේ. ඊට පස්සේ සතියට නිර්හංකාරව වැඩේ බාර දෙන්න ඕනේ. ඉතින් මට පේන්නේ එතන ප්‍රශ්න තියෙන කියලා. සතියට එන්නේ කියලා ආවට පස්සෙත් ඒකට ඇඟිලි ගහන්න ගියොත් එතකොට වැඩි කරගෙන යනවා. එතකොට මේ too much of cooks spoil the soup. සතිය එනකන් උදව් කරන්න. උදව් කළ සතිය මේ සතියට කියන මේ මූලකත්වය අරගෙන නායකත්වය දීලා කටයුතු කරන්න කියලා. ඒක තමයි මේ යෝගාවචරය තීන්දුව ගන්නකොට කොතනින් එහාට සතියට වැඩේ බාර දෙනවද කියන එක තීන්දුව කරන්න හැටි පොත්වල ලියවිලා නැහැ. ඒ නිසා නන්නතර විචිත සතියට බාර දීලා සතිය වැඩි පටන් ගන්නතර පස්සේ කරගෙන යන්න දෙනවා. ඒකට මම කියන්නේ ඕටෝ පයිලට්ින් දානවා කියලා. ඕටෝ පයිලට්ින් දාලා යන්න එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තිසරණ සරණයි. මේ ප්‍රශ්නය ඊයේ අසන ලද ප්‍රශ්නයට අදාළ වේ. භාවනාවට ඉඳගත් පසු ඇතිවන ඇතිවන ෆිසිකල් සෙන්සේෂන් ඉඳගෙන නැගිට යන විටත් ඇතිවන බව ප්‍රස්වා. සමහර sensations like ants running on the skin are very hard to manage during other times. තේ සාදන විටත් මුහුණේ කූඹි දුවන බවක් දැනේ. Can you kindly let us know how to manage those sensations during day-to-day -day activities rather than itching all over. ඔබ වහන්සේට සියලු යෝගාවචරයන්ට තෙරුවන් සරණයි. ඔය එක කියලා තියෙනවා මේ නලියන ගති, කම්පන චංචල ගති අපේ ඇඟේ කොයි වෙලාවෙත් තියෙනවා. එහෙම නැත්තම් කියනවා හැම සෛලයක්ම මොළයට පණිවිඩයක් යවමින් තියෙනවා මම මැරිලා නැහැ කියලා. මට මම කැපිලා නැහැ තුවාල වෙලා නැහැ කියලා අපිට හිතෙන්නේ තුවාල වෙච්චාම විතරයි යවන්නේ කියලා නෑ තුවාල වෙච්චාම යවන එක විශේෂයක් ඒ සඳහා නිතරම සංඥා ගණිතයක් මේකේ සිද්ධ වෙනවා සති නැත්තම් අපි දන්නේ ඒක සතිය තියෙනවා නම් තේරෙන්න පටන් ගන්නවා මේක ඉන්ට්‍රිකේටඩ් කොමියුනිකේෂන් සිස්ටම් එකක් තියෙන මුගක් දියුණු නගරයක් වගේ හැම දෙයකින්ම බ්‍රේන් එකට යනවා ෆීඩ්බැක් එකක් ඉතින් මේ ෆීඩ්බැක් එකට අපි හරි අපිරිය කරනවා ඒ නිසා තමයි අපි ගාමිණි පොන්සේකයි මාන්නි පොන්සේකයි දිහා බල බලයි අපි ඒක දකිනකොට අපිට නිකන් ඒක මල හොන්තුවක් නෙවෙයි හැමදැනම මේ ටෙලිකොමියුනිකේෂන් ටෙලිග්‍රෑම් යනවා. ඉතින් ඒ නිසා අපි අතීතේ බලනවා අනාගතේ බලනවා අනුන් බලනවා වෙන එකක් බල බල ඉනවා. නැත්නම් පුත්‍ර ජනසිකෝනන්නතරයි වැඩි. මේ පුළුවන් නම් දාන්න කියලා. ඒතකොට දාපු ගමන් පේන්න පටන් ගන්නවා. මේ මට අයිති එකක් නෙමෙයි අනිත් එකේ ඒ එජෙන්ඩා එක මගේ එජෙන්ඩා එකක් නෙමෙයි. දැන් මම සෙට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි මේ දුවන්නේ. මම ලියපු එකක් නෙමෙයි. ඒක පරිණාමයෙන් ආපු එකක්. බටහිර විද්‍යාව හැටියට කර්මෙන් ආපු එකක් ආශියාවෙන් අපි කියන ක්‍රමයේද. එහෙනම් මේක කාගව සතුටට හිතලා නැහැ. ඒක දැකීම පවා අපිට අභියෝගයක් විදිහටයි පේන්නේ. කවදා හරි හිතන්න භාවනා කරලා විතරක් නෙවෙයි හොඳට භාවනා උපදෙස් ලැබලා මේකට සාදර උණයි කියලා. මේක භාවනාවේ දියුණුවක් සතිය තියෙන බවට ලකුණක්. ඒ නිසා මේ එන හැම දෙයකින්ම තේක හදනවට වැඩිය මට වටින්නේ මේ මූණේ කුඹි දුවන බව මට දැන් පේනවා. ඒක හරි ඉස්සලා යදවපු යදවුම නිසා දැන් මට පේන දෙයක් කියලා. මේකට ද්වේෂයෙන් වැඩ කරන එක මේක කරදරයක් කරගන්න කියන අයෝනිසෝ මනසිකාරය කියනවා. මනසිකාරයේ නුනුවණින් පාවිච්චි කරලා. මේක භාවනා කරපු එකේ මම දැන් ඉඳගෙන පරියන්ක ඉඳගෙන ඉන්නව නෙවෙයි. ඒකක් හදනවා. ඒත් අර භාවනා ප්‍රතිඵල මට ලැබෙනවා කියලා මේ සතිය පදට්ඨානේ පෙන්නකොට පෙන්නනවා කායාදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා. සතියක් පහළ වෙන්න හේතු වෙන්නේ ඊට කලින් කරපු සතියක් මිස දන් දීපු එකක්වත් සද්ධාවවත් සීලේවත් වීරියවත් සමාධියවත් ප්‍රඥාවක් නෙවෙයි. සතියේට පදනන්නේ සතියම. ඒ නිසා ඉස්සෙල් ඉස්සෙල් කරපු සතිය නිසා කලින් කලින් කරපු ආයෝජන නිසායි මට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ කියලා බැලුවොත් ඕක කද්දාක දරා ගන්න බැරි මට්ටමකට යන්නේ නැහැ. දරා ගන්න බැරි මට්ටමකට යන්නේ නැහැ කියන එක නම් අටුවාවේ ලියවිලා තියෙනවා. ඒකට අර්ථකතනේ සල්පේන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේකට සාදර වෙලා යන්න මේකට ලෑස්තිලා යන්න එතකොට මේක දරා ගන්න බැරි වෙන්නේ ඒ ලෑස්ති නැති කතිය තමයි අයෝනිසෝමනස්කාරය කියලා ගමේ සත්‍යයට කැමති නැහැ. ඇතිදේ ප්‍රകൃතියට කැමති නැහැ. අපිට ඕනොට ඒ වුණාට පර්ෆෙක්ෂන් එකක් ඉල්ලනවා. ඊයේ වෙච්ච එකක් නැති නිසා තමයි ඊයේ වෙච්ච දෙයට හිත කරන් තියෙන දෙයට වෙන කෙනෙක් ගැන වෙන තැනකට දාගෙන ඉන්නවා. කයට හිත ආපු ගමන් ඔය වගේ ලක්ෂණ ටිකක් පහළ වෙනවා. ඒක මේ කරපු භාවනාවට ලැබිච්ච අතිරේක ලාභයක්. ඒක නැත්තම් ඵලපරෝධනයක් කියලා හිතුවොත් යෝගාවචරයට පසුබෑමක් වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙනවා. කොච්චරද කියනවනම් ඒක ඒක සතුටු වෙලා ඒක දිනු කරලා ගත්තොත් බුදුරජාණන්සේ සඳහන් කරන මරණ චිත්තක්ෂණයේදීවත් සතිය අපිව අමතක කරලා දාලා යන්නේ නැහැ. අම්මගේ මරණේ තාත්තගේ මරණේ දරුවගේ මරණ නෙවෙයි. තමන්ගේ මරණ චිත්තක්ෂණයේදීවත් මේ සතිය අපි අසන්න කරන්නේ අනික ඕනෙම එකක් අපි අසන්න කරලා දාලා යන්න ඉඩ තියෙනවා. සතිය අසන්න කරන්නේ කියලා දැනෙන්න අපි තාම සූක්ෂම වැඩ කරනකොට බලන්න එහෙම නැත්නම් හරි එක මේ සීරු මාරු වෙන්න ඕන වෙලාවක ඒ සතිය ඇවිල්ලා උදව් කරනවා. ඒ නිසා සරුවචනාංශය ඒක නිකන් මේ ධෛර්යවන්ත වීම සඳහා කියනවා කවදා හෝ සතිය වඩපු කෙනාට සතිය ආනිසංස වැටහෙන්නේ අසාධ්‍ය ලෙඩක් හැදිලා කියලා. මොනම දෙයකින්වත් පිටක් ලබන්න බැරි වෙලාවක තේරෙනවා. දොස්තරලත් යනවා. ඇටෙන්ඩන්ට්ලත් යනවා. න්යායොත් යනවා. උපකරණත් ගලවනවා. හැබැයි සතිය ඉන්නවා. සතිය ඇවිල්ලා එයා කවදාකවත් මේ පිටිසිතුවම් වෙන් කවදාවත් පිටුපාන්නේ අපිට. මොකක්ද ඒ කවියේ? මෙතුරුතමෝ ඒ දෙකෙහිම පැවති විතිසිතුවම් මෙන් රූ මෙන් පිටු නොපාවිති. අපි මෙතේ හම්බ කරපු සේරම අහක බලන වෙලාවේ. කරන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැල සංඥාව මේ මේ සංවේග පහළ වෙනවා. මේ මගේ හොඳම කිට්ටු අන්තයට මොකුත් කරගන්න බැරි වුණා කිය. සතිය විතරක් සිනා සිචි කොමල පපා මුකුළු පපා ඉස්සරහට එනවා. එදාට තමයි සතිය වටනකම තේරෙන්නේ. ඒ නිසා තේ හදනකොට එන එක ගැන කතා කරන්න යන්න එපා. ගංග අතුරට අහුවෙලා පීනන වෙලාවක මරණ මොහොතක ඒත් බලන්න මෙයා කවදාකවත් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පිළිබඳව මේ විදිහට මේ එපා වාහයට හොදි බෙදන්න බැල්මෙන් බලන්න එපා. සාදර වෙලා යන්න. ඕනම අමලියක් කරදයක් වෙනකොට නිකෝ සතිය සිහිපත් කරන්නේ වැඩි දුර නෑ යා. එයා ළඟ ඉන්නවා. ඒකයි බුදුසසුන කියන්නේ ඒ කායන මාර්ගය මේක. අනික් මොනම දෙයක් මේ තෙක් ඔය ඕ ටයිම් කර කර හම්බ කරන ඕනම දෙයක් අපි අතහැර දාලා යන්න පුළුවන්. මේක විතරක් කියන්නේ මට 78 දී තමයි හම්දුරු කිව්වේ සතිය සඳහා දවසට එක චිත්තක්ෂණයක් දාපන්කෝ. ඒක විතරක් ඉතුරු වෙනවා අනික සේරම ආක. හෙට ඒක දෙක කරගනි තුනක් කරගනි එතකොට ඒක විතරක් අපිට මේ ජීවිත නිවන් දකින්න බැරි වුණොත් මරණයෙන් එහා පැත්තට ගිහිල්ලා හරි උදව් කරනවා. අනේ සේරම washable insulin කියන්නේ මේක විතරයි permanent insulin ලියවෙන්නේ. ඒ නිසා ඔය ඔක්කොම බයිලා වැත්තක තියලා ඒ සතිය වඩන මොහොත වැඩි කරන්න. හැබැයි මේ වගේ සැක කෙරුවොත් සතියෙන් එන ප්‍රතිඵල සැක කෙරුවොත් ඒත් ආනිසංස ලැබෙන්නේ. ඉතින් හිතන්න අබුද්ධෝත්පාද කර කාලෙක හරියට භාවනා කරලා කවදා ප්‍රතිඵල ලබන්නද කියලා ලැබෙන හැබැයි ලැබෙන හැම ආනිසංසයක්ම අපි සැප කරනවා. සැක කරනවා. මේ බුද්ධෝත්පාද කාලයක් කළා. අබුද්ධෝත්පාද කාලෙක ඒකයි කියන්නේ භාවනා නැතුව නෙවෙයි, නිවන නැතුව නෙවෙයි. නමුත් භාවනා ලැබෙන හැම ප්‍රතිඵලයක්ම අපි නරක කුණු බල කුණු බාල්දියට දානවා. ඒ ඒ කුණු බාල්දියට දාන එක පිළිබඳව මේ බුරුම පන්දිසාංශ කියනවා අපවත්තර දැන් අවුරුද්දයි මාස දෙකක් දෙකක් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අහක දැනුමකට වර්ධිකාරයා යෝගාවචරය නෙමෙයි ගුරුවරයයි කියන. ගුරුරේක හරියට කියලා දුන්නේ නැත්නම් යෝගාවචරයට කවදාකවත් දැනගන්න බෑ. ඒක මේ මේ ලිටරේචර් එකේ තියෙන එකක් නෙවෙයි. ලිටරේචර් වල තියෙන්නේ මන් දෝත්සහය කරන දේවල් විතරයි. ගුරුරයා ක්‍රමයක් සහ විදියක් හොයලා දෙන්න ඕනේ. මේ අහන ප්‍රශ්නයක් මාර්ගයෙන් හෝ බණක් මාර්ගයෙන් හෝ කියලා දෙන්න. හැම භාවනා ප්‍රතිඵලයකට මූණට කියලා ගන්න එක තමයි යෝගාවචරය කරන්නේ. මොකද යෝගාවචරය දන්නේ කාම විතරනේ. එයා දන්නේ කාම පැත්තට එන තොරතුරු හොඳට හැන්ඩල් කරන්න, ඇනලයිස් කරන්න feasibility studies දානවා. මේ අවිද්‍ය මේ විරාගයේ පැත්තට එනව එයාට වෙන්නේ කම්මැලි, නීරසයි, බයයි, අනතුරුදායකයි, අනාරක්ෂිතයි. එපා කරවන සුළුයි කියලා හැම ඔක්කොම විශ් කරනවා. හරියට මේ හොට්ටු ටිකක් උරලා විශ් කරනවා. උදේ පාන්දර විශ් කරන්නේ කොළු කුණු කෙල ටිකක් වගේ. ඉතින් ගුරුනාථට වෙලා තියෙන වැඩේ හිතන්නේ එතන තමයි ධර්මයේ තියෙන්නේ. අවබෝධ කරලා දෙන්න හදන දුක්ඛ සත්‍යයයි. ඒසවට අඩු ගන්න විසි කරන්නේ නැතුව පොඩක් ඔක බලලා විසි කරන්න ඉන්න කියන තරමටවත් කියන්න බැරිනොත් ඒ ගුරුවරයාගේ දෝෂය කියලා කියනවා. ඒ තරම් ගැඹුරුකම් පෙන්නනවා. මම ඒ ඇහුවම ඒ ස්වාමීන් වහන්සේගෙන් තමගේ කමඨහන් වාර්තාවේ සමබර වාර්තාවක් දෙන්න බැරි නම් තියෙන දේ තියෙන හැටියට දුගෝලයාගේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුනාගේ දෝෂයක් ගුරුනාථගේ දෝෂයක් කියනවා ඒකටයි අපි මේ සියල්ල තැහැල්ලා අම්මා තාත්තා තැහැල්ලා වස්තු භෝගකත් තැහැල්ලා මෙතන ඉන්නේ මෙන්න අලුත් ක්‍රමයට හිතන්න මේ අලුත් ක්‍රමයට අගයන් ආඩම්බරම් දෙන්න අයෝනිසුමංස් කාර්ය යෝනිසුමංස් කාර්ය කරන්න ඒක පරතෝഘോഷේ නැතෝ කාදාකත් වෙන්නේ නැහැ එහුම්කම් දෙන්නම ඕනේ එනිසා හැබැයි ඇතුළත යෝනිසුමංස් කාර්ය තියෙනවා තමන් අහිංසක වෙන්න ඕනේ තමන් බිග්ිනර්ස් මයින්ඩ් තියා ගන්න ඕනේ තමන් ආධුනිකයෙක් බව මතක තියාගන්න. නැත්තම් කලෙ මොනින් නමල වතුරක් කරෝ ඒ වුණත් අපේ ලොකු සාන්තිකය තුනක් සිය සැරයක් කියපු දේ වුණත් 101 වෙනි සැරේට කියලා දෙනකොට මන් දොස්සහයි වෙන්න එපා. 101 කියලත් 102 දිත් හරියන්න ඉන්න ලෙඩ්ඩු ඉන්නවා. සමහර ඒකල යටි ලියලා තියෙනවා. භයානක රෝග සුව වෙන වෙලාවක් ඇත කියලා යටින් නිදර්ශන ලියලා තියෙනවා. භයානක රෝගයෙන් පසු වෙන වෙලාවක 101ක් කියනකම් අහු වෙලා නැහැ පොයින්ට් එක. 102 දී අහු වෙන්න පුළුවන් ඒ නිසා මේ ප්‍රශ්නේදී කේන්ති ගන්න එපා. ඉවසලා වැඩ කරන්න. මේ කියන්නේ ගුරුවරයාට උපදෙස් දෙන්න වෙයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ කාලයක් තිස්සේ නොඇසීමට හේතු කීපෙකි. මයික් එක වැඩ කරනවාද කියලා සැකයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය කලක් තිස්සේ හෝ නොඇසීමට හේතු කීපයකි. 1. භාවනා අත්දැකීම් අනිත් අයට කියන්න එපා. 2. මේ නිසා Taman තුලින්ම තේරුම් ගැනීම යාමේදී මේ සියල්ල මනෝ විකාරද යන ප්‍රශ්නය ඇතිවිය. 3. පසුගිය වසරේ ඔබ වහන්සේ මීට සමාන ප්‍රශ්නයක් ඇසූ අයෙකුට දුන් පිළිතුරු වූයේ මේක අහන්න කලින් ඔය ප්‍රශ්නය අහන්නේ මාන්නයද කියලා බලන්න කිව්වදෑ. ඒත් ස්වාමින් වහන්සේ ඊයේ දින සාකච්ඡාව තුළ මේ ගැන අදහස් කීපයක් පළකල පළකල නිසාත් මේ ප්‍රශ්නය ඔබ වහන්සේට හැර කිසිවෙකුට නොකිය යුතු යන අදහස ඇති වූ නිසාත් මෙසේ අසමි. තවදුරටත් පැහැදිලි කර ගැනීම පිණිස මේ මිස මාන්නය නොවන බව විශ්වාසය භාවනාවේදී ඇතිවන කම්පන චංචල අභියෝගයක් විය හැකිය. මෙය සත්‍යයකි. ස්වාමින් වහන්සේ වසර 10කට පමණ පෙර මේ මේ රෝගී තත්වයක් යයි වරදවා වටහාගෙන ගත් නිසා රෝහලට රෝහලට ඌ මට හදවතෙහි සියුල් පරීක්ෂා පරීක්ෂණ කිරීමට ඔවුන් තීරණය කළේය. ආට් heart attack එකකට එන බව තීරණය කිරීමෙනි. angiogram uh, පරීක්ෂණය කළ දොස්තර මහතා එහිදී මා දෙස බලා බය වෙන්න එපා. ඔබට තියෙන්නේ ලදුරු හදවතක් කියා සිනාසුනි. ඒත් මුළු ශරීරයට ජෙනරේටර් එකකට සවි කළ බඳු මේ දැනීම නොනැවතිනි. ඉන් පසු කාලයත් පැනික් ඇටැක් යයි ඩයග්නෝස් කොට ඊට බෙහෙත් දුනි. මා ඒවා ගත්තේ නැත. මේ తත්වය සතිය පිහිටවා ගැනීම නිසා ඇති වූ බව පැවසු විටත් එය භාවනාවේ දියුණුවක් බවත් තේරුම්ගත් විට සියුම් අභිමානී සතුටක් ඇතිවිය. මේ తත්වය දැන් දැන් මා නෙන්දෙන් අවදි වෙන වෙලාවට වෙලාවට වනු වන විට තද බල ලෙස දැනෙන දැනෙන්නට වේ. තීව්‍රතාවයද වැඩිය. ඒත් ඇවිදි ඇවිත් යන දේ ඔහේ ඇවිත් ගියා වේ. යන අදහසින් සිටිමි. පසුගිය දින දෙක තුල නින්දට පවා අපහසු පරිදි දැනුණු මේ ভাইබ්‍රේෂන් සීතලට ඇඟ ගැහෙනවා වෙන්න ඇති කියා නැවත මනසට ආවේය. අවිද්‍යාව නිසා ඇතිවන සංස්කරණ ලෙස මේ වචන මේ වචන දනි ස්වාමින් වහන්සේ මගේ දෙවන ප්‍රශ්නය ඔබ වහන්සේ කිව් ඔය දේ හොඳට භාවිතයට ගන්න පුළුවන්. වැනි අදහසක් මට දැනුනි. ඊතා ඊතාම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ එවැනි විස්තර කිරීමකට මෙම යෝගාවචර කලන මිතුරන් යෝගයයි සිතන නිසාය. දෙවෙනි පිටුවේ තියෙන ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ෆස්ට් එක මේ තව එකක් තියෙනවා ඒකට වෙන වෙන එකක් ඒක තමයි ඔකෙත් තියෙන්නේ බලන්නවා කියවන්න ගරු ස්වාමීන් වහන්සේ පසුගිය වසරේ භාවනා වැඩමුළුවේ අවසාන දින අවසාන භාවනාවේදී ඇතිවුණු අත්දැකීමකි මේ ක්‍රමක්‍රමෙන් අඩුව ගිය හඳුනා ගැනීම වලට පසු ඇති වූ නිහඬතාවය පැවතුණු වේලාව ගැන අවබෝධයක් නැත. එක පාර්ටම බෙල්ල හරියෙන් පත්තු වුණු මල් වෙඩිල්ලක් වැනි දෙයක් හිස දෙසට එල්ලූ බවත් ඉන් අනතුරුව කිසිම දිනක අසා නොතිබූ තිබූ ශබ්දයක් ඊතා ඉහළ සිට පොළොවට වැටුණු දෙයක්සේ. නිසා භාවනාවෙන් අවදි වුනි. මේ එළියේ සිදු වූ දෙයක් යයි සිතට ආනමුදු මා හැර අනිකුත් සියලු දෙනා ඊතා සංසුන්ව භාවනා කරන අයුරු දුටු වෙමි. මෙවැනි දේ හරි ආකාරයෙන් අවබෝධ නොකර ගැනීම නිසා භාවනාවට සමහර විට බයක් ඇතිවන අවස්ථා ඇතිවේ. මේවාට අර්ථයක් ඇත්නම් ඒ සතර මහා භූතයන්ගේ යථා භූත తত্ত্বය දැකීමක් පමණයයි යන්න සිහියට ඒ කරුණාවෙන් පැහැදිලි කරන දෙන්නේ දෙන්න ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මේකෙදි කියන්න පුළුවන් ඇත්තටම නිකන් සම්ප්‍රදාන කරු නෙවෙන ක්‍රමයකට අපි උපදිනකොටම නිවන් දැකලා තියෙනවා අවුරුදු 6ක් යනකන් නම් ඕකෙම තමයි අපි ඉන්නේ. අවුරුදු 6න් පස්සේ ඉගෙන ගන්න හැම වෙලාවකම ඕක ප්‍රතික්ෂේප. ඕක තමයි මේ ප්‍රകൃතිය. ඕක තමයි අපේ හැබෑ නිවහන. අපි ඒකට බයයි. 아무තු සද්දයක්, ඒක 아무තු කම්පනයක්, 아무තු චංචලයක් නම් මේ හීතලෝ බුල් දඟලනවා, මාළුව දඟලනවා, කූඹි දුවනවා. ඉතින් ඒකට බය නිසා අපි විවිධ නිදහසට කරුණු හොයනවා. විනෝදාන්ත පතනවා, අනුගේ ඇසුර පතනවා. මේකට කියනවා පාළු ගතිය කියලා. ඒ මේ පාළු ගතිය නිසා අපි විවිධාකාර විනෝදාංශ හොයමින් කාලේ නාස්ති කරනවා. ඉතින් කවදා හරි මේක පාළුව නෑ මේක හුදෙකලාව කියලා තේරුම් ගත්ත දවසේ තේරුම් ගන්නවා නිවන් දැකලා ඉන්නේ කියලා. වැඩිම ඕකට කෙලෙහෙකෙන යන එක තමයි කරන්නේ අපි. මේ කියන්නේ මේ තාන් තනි වෙලා පාළු වෙලා නීරස වෙලා කම්මැලි වෙච්ච වම් වෙන ලකුණු. ඉතින් ඕක වයසට ගියාම ඔක්කොටම එනවා. ආවට පස්සේ ඔක්කොම ලබයිනවා. මට දැන් ගෙදර මේ මිනිස්සු හොරියයිච්ච බල්ලෙකුට තරම් සලකන්නේ නැහැ. පැත්තකට කළා දාලා ඉන්නවයි කියලා. ඒ මනසට අර හුදෙකලාව පාළුවකට වැටිලා. වෙන වෙන්න දෙයක් නැහැ මේකට තමයි මේ බුදුරජාණන් වහන්සේ උත්තරීතර හුදෙකලාව කියලා කිව්වේ. මේක තමයි මේ පිරිච්ච ගතිය කියලා කියන්නේ. සතුට කියලා තේරුම් ගන්න ඉතින් එදාට නිවන් දැක්කයි කියන්නේ. එතකන් ඔකට වෛර කරන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා නිවන් දැක්කයි කියලා මොන්නවත් බඩගොරටුවක්වත් හම්බ වෙන්නේ නැහැ. ඕක බාර ගන්න එක විතරයි වෙන්නේ. තිබුණ මොනක් නැති වෙන්නේත් නැහැ. මොකද මුළු ජීවිතේ පුරා විනෝදාංශාරා කරන්නේ මාත් එක්ක මම ඉන්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. සමාජශීලී වෙන තාක්කල් නිවනක් හොයන්න බෑ. ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳලා ඉන්න කිසිම වෙලාවක ගන්න බෑ මොකද මේකට බය නිසානේ අපි මේ ගණයා කෙරේ බැඳෙන්නේ කුලයා කෙරේ බැඳෙන්නේ. ඉතින් ඒ මේ ගණයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ කට්ටිය පැත්ත කරලා කැලේකට දාලා කියන ඕකම ලොකු දෙයක් කරලා හිතපන් කියලා ඒකට ඕකේනෝ. ඉතින් පිටි පිටි නුල් ගැට ගන්න. නැත්නම් සෙත් කවි කියනවා. ඒ නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට. නැත්නම් හાર્ට් ඩිසීස් එකක්ද කියලා බලනවා. ඒ නැත්තම් පැනික් ඇටැක් එකක්ද කියලා. ඒ හැම හැම යකෙක්ම කියනවා ඔව් කියලා. ඉතින් වෙන්නේ නැත්නම් උන් රස්සාව කරගන්න විදියක් නැහැ. <laughs> තේරෙනවද මන් දන්න මෙම කියන ඒවා. උන් මේකට නම් දානවා. ලංකාවේ භාවනා උගන්න සයිකියාට්‍රික් කෙනෙක් හිටියා. ඒක පොතක් ලිව්වා. ඒක ලියනවා once upon a time there were no psychiatrists. No psychiatric diseases. සයිකියාට්‍රිස්ලා හිටියොත් විතරයි සයිකියාට්‍රික් ඩිසීස් වලට නම් දාන්නේ. දොස්තරලා හිටියොත් විතරක් වාට්ටු තියෙනවා, ලෙඩ જાති තියෙනවා. බුදුහාමුදුරුවෝ තමයි සංසාර රෝගයක් තියෙන්නේ. ඒක සනീപ කරන්න ඔය මොකා නැටුවත් බෑ. ඔක බාර ගන්න එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් උඹලා දුක්ඛ සත්‍ය තියෙද්දි ෆැමිලි ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා. යන යන මල්ලේ සීතාලේ පෙපෙකට් එකකුත් තියෙනවා. ලෙඩක් ආවොත් දැන් නෑ. සපෝස් ඉන්සස් ඉසිකක්කක් ආවොත් සිද්ධාලේපක දාගෙන. ඉතින් සිද්ධාලේපෙදී අරගෙන ගිය නිසා ලෙඩක් ආවොත් හොඳයි. නාවොත් අපරාධේ ලැගේජ් එක මෙහෙම අමන જાතියක් මිනිස්සේ වගේ අමන જાතියක් මේ ප්‍රകൃතිය බාර ගන්න නැතුව ප්‍රകൃතිය විකෘතියක් කරගෙන අපි සැප හොයාගෙන යනවා ඒක බ්‍රිස්බේන් වල භාවනා කරන්න ගියාම ඒත් ඔය ප්‍රශ්නේ ආවා ඒත් අටවෙනි දවසේ කොහොද ආවේ මේක නෑ දෙවෙනි දවසේම ආවා ඒ ටීචර් ගිහිල්ලා පොඩි ළමයට භාවනා උගන්වලා උගන්වනකොට පොඩි ගෑන් ළමයි තමයි අවුරුදු 6 7 විතර වයසේ ඉතින් ඒ ළමයි කිව්වලු මෙහෙමයි ටීචර් කියපු නිසා බයක් මොනවාක්වත් නැතුව කරපා ඉන්නකොට හුස්ම දැනුණා සමහර උන බඩේ දැනෙනවා සමහර ආශ්වාසය දැනෙනවා සමහර ප්‍රශ්වාසය දැනෙනවා ඉතින් බොහොම ලස්සනට ඒ ළමයි නිකන් ගිරව් වගේ කියන එක ළමයි කළු මොනවාක්වත් දැනුන්නේ නැහැ කියලා ඉතින් ටීචරින් කරබන් හිටවල තියෙනවා. පොඩි ළමයිනේ. දෙවෙනි දවසේ එයා භාවනා කරන බැලුවො টොප් එකට භාවනා කරනවා. ලොන්දුවට ඉඳගෙන භාවනා කරනවා මොනක්වත් දැනුණායි කියනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ ටීචර් එතකොට ළමයා කියනකොට ටීචර් ටිකක් තරහ ගියා. මේ එක්ක මේ ළමයා කියන්නේ කරලා නැහැ මොකක් හරි එකක් කියනවා. තුන්වෙනි දවසේ තියන්නේ ඉස්සලා ටීචර් රිට්‍රීට් එකට ආවා. රිට්‍රීට් එකට ආවට පස්සේ කිව්වා භාවනා හොඳටම අඩු වුණාට පස්සේ මොනවත්ක්ම දැනෙන්නේ නැහැ. දැනෙන ඔය කියන්නේ කාමෝතු හද්දයක් නිතරම තියෙනවා කම්පනයක් නිතරම තියෙනවා චංචලයක් නිතරම තියෙනවා ඒකට අපි අපි ඒව දෙයක් කියලා ගණන් ගන්නෑ ඒක හරියට මොහොදු මුදට ගියාම තියෙන සිටිජේ වාගේ හැමදාම තියෙන වෙනස් වෙන්නේ නැහැ අපි බලන්නේ රැල්ල දිහා රැල්ල උඩ යනවා පල්ලේ යනවා ගණන් කරන්න පුළුවන් ඒක ඒක දැකලා නැහැ අර ළමයා දැකලා තියෙන සිටිජේ දිගටම ළමයා මේ රැල්ල දැකලා නැහැ අනික් ළමයි සිද්ධියට අපිරිය කරලා වැල්ල දැකලා රැල්ල දැකලා ඒක ගැන කතා කරනවා ටීචර්ත් ඉඳලා තියෙන රැල්ලේ. කියනවා මේ ඔබ වහන්සේත් එක්ක මේ රිට්‍රීට් කරන ගැන අර ළමයා පිළිබඳව වැරදි අදහසකට යනවා. ඊළඟට පටන් ගන්න වෙලාව ඉඳලා තුනී වතුර බලලා නෑ. යා බලලා තියෙන ගැඹුර. ඒක ඉතින් උදේ ඉඳලා හැන්දනකන් එක ආකාරයි. වෙරළිය දෙකම තියෙනවා. ඕන සිතිජේ බලන්නත් පුළුවන් ඕන ඉහළ බලන රැල්ල බලන්නත් පුළුවන්. ආනපාන කියන්නේ රැල්ල බලන එක. නෑ. වැල්ල නොබලම කෙලිම ගිගාන සිද්ධිය බැලුවොත් කියලාගේ පටන් ගන්න වෙලාවේ ඉවර වෙනකන් එකම තමයි තියෙන්නේ මේ ගෝසාව නැතුව නෙවෙයි ළමයි නැතුව නෙවෙයි වැලි නැතුව නෙවෙයි ඒගොල්ලෝ සෙල්ලම් කරනවත් මම බලන්නේ සිද්ධිය දෙයක් කියලා සිද්ධිය දෙයයි කියලා බැලුවොත් තීරණ පටන් අර ගන්නවා ජීවත් වෙන බවට අනිවාර්යයෙන්ම ඩේටම් ලයින් එකේ වැලක් යනවා මැරෙලා නැහැ කියලා හැම වෙලාවෙම සංඥාවක් යනවා ජීවිකල්ලා නැහැ එහෙම නැත්නම් සීය පීටලා තියෙන බවට සංඥාවක් තියෙනවා ඒකේ කවදා කතන්දරයක් නැහැ. කොටින්ම කියනවනම් ඒකේ මුලැමැදාග නැහැ. ඒක සංස්කාර නෙවෙයි. රැල්ලේ තමයි මුලැමැදාග තියෙන්නේ. ඒක තියෙන්නේ තුනීම වතුරේ. ගැඹුරේ බැලුවොත් constant datum line එකක් තියෙනවා. හරීම not dramatic එක. ඔය flat rate එකක් තියෙනවා. අපිට ඒක පේන්නේ කම්මැලිකමක්. පහළු ගතියක් විදියට. මුස්පීන්තුවක් විදියට. නීරසකමක් විදියට. අසරණකමක් විදියට. ඉතින් ඒක දැක්කත් අපිට ඉන්න නැදකින් කියලා තමයි කියෙන්නේ. දැක්කත් නැදකින් කියන එකයි බුදුන් කියන්නේ සද්ධාවෙන් සීලයෙන් පූර්ණිකමලින් තොරව බලන්ඩ ඕක ඕන වෙලාවක තියෙනවා. ඔකට මේ සිල් අරගෙන සුතුරිති අරගෙන අරණ්‍යයකට ඇවිල්ලා නැත්නම් මේ ෆ්‍රැන්සිස්කන් එකට ඇවිල්ලාම ඉන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම තියෙනවා. ඒකට හිත යන්නෙම නෑ. ඒකට අපි නෙගටිව් එකක් තියෙන. ඒකට ෆෝබියා එකක් තියෙන්නේ. ඒ වෙනුවට මේ ඩ්‍රැමැටික් දේවල් වලට ඒ කියන්නේ සංස්කාර වලට ඇතිව පැවතෙන තියෙන දේවල් වලට අපි හරි කැමතියි. අරක පිළිඳ කතන්දර ගොතන්න කාටවත් බෑ. no fabrication possible. ඉතින් සයික මගේ කරගන්න විදියක් නෑ. දැන් මේ මේ ඇතිව නැති වෙන දේවල් මගේ කරගන්න පුළුවන් වගේ හිතෙනවා. හැබැයි ඒකත් කරගන්න බෑ. ඒ නිසා මේකත් එක මර්ජ් වෙච්ච දවසේ ආසයි පොළොන් එක එකතු වෙන තැන කියලා අපි සාමාන්‍ය පොඩි ළමයි කියන්නේ. දැන් මෙතන බලනකොට අහස උඟා කුඩ පොළොව මෙමනේ. අතෙන් යන අහස පොළොව එකතු වෙන තැන. ඉතින් ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ. අපි මුළු අපි මිනිස්සු හදාගත්ත හැම ශිෂ්ට දෙයක්ම කරලා තියෙන්නේ ඒක නොදකින් කියන්නේ. අපේ තියෙන මේ විනෝදාංශ අපේ තියෙන බලපුලුවන් කාර්කම් දැනුම් ඔක්කොම තියෙන්නේ අරක දිහා බලන්න තුමෙතෙන්. අතනදී සිටිජේට ගියාම පොඩි එකාද ලෝක එකාද උගතත නූගත අද ගෑනිද මිනිහද නිවන් දැක්කද නැද්ද පිරණසක් නැහැ. සිද්දේ සිද්දේමයි. එචා කවදා හරි මේ පේන කෝලං හරහා බැලලා බැලුවොත් ඔය කියන සිටිජේ කියලා මම වෙනම් කරන දේ එනතම මේ මානසික ප්‍රകൃතිය අපේ හැබෑනි වහන හැම මොහොතෙම තියෙනවා. නිදාගත්තත් යන්නේ නැහැ. ඉතින් ඕක පේන්න පටන් ගන්නතර පස්සේ නිින්දයක් නැහැ. මොන මොන නිින්දයක්ද? තමන්ගේ හිත නිතරම දන්නවා මම මැරෙලා නැහැ කියලා. ඒ ඒ අවදි භාවයට අපි හරි බයයි. පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් අපි දන්නේ ඒක අපේ ප්‍රകൃතිය කියලා. ඒක අපේ හැබෑ නිවහන කියලා. ඒක තේරුම් ගන්න ලෑස්ති මනස ඒ පඩ බේරගෙන ඉන්න. මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම වළක්වන්නේ මේ සිද්ධි බහුල දේවල් ඩ්‍රැමැටික් දේවල් මුලැමැදාක සහිත දේවල් වලින් අපි ඕව මේ engaged committed ඒව තමයි මේ ගෑණි මිනිහලා කසාද බඳිනවා පෞල් ජීවිත නෑ යෝ සල්ලි දාන හරක බාන මිල මුදල් ඔක්කොම ඒ ටිකට වැටෙනවා. ඒක තියෙන තාක්කල් අර ෆ්ලැට් එක දිහා බලන්නම හිතෙන්නේ. බැලුවත් ඒක පේන්නේ මහා කාලකන්නිකමක් විදියට. ඒක නිසා ඒ ගොඩාක් රසක් තියෙනවා. sound of silence පැත් silence පැත් sound of silence තමයි. නැත්නම් vibration එකක් ඒක. නැත්නම් energies නැත්නම් particle moving නැත්නම් flux ගොඩක් වචන තියෙනවා. ඒක විතර අපිරිය කරන දෙයක් අපිට ඇත්තෙම නැහැ. අපි ඒකට කියන්නේ loneliness කියලා. නමුත් කියන්න ඕන aloneness කියලා. aloneness කියන්නේ නිවන් දැක්කට පස්සේ. එතකන් ලෝන්ලිනස් කියලා ඒකෙන් මග අරින්න විවිධ විනෝදාංශ කර කර අපි එකෙන් මග අරින්න උත්සාහ කරලා තියෙනවා. ඒකට තමයි මේ තාක් තාක්ෂණයේ තියෙන එකට තමයි. තාක්ෂණය කරන්නේ එතන තියන්නේ නැතුව මේ নানা ආකාර දේවල් වලදී අපි හිතන තාක්ෂණයේ විශාල නිෂ්පාදනයක් නැත්තම් ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඇත්ත අර අර සත්‍යයෙන් සරල සත්‍යයෙන් අහිංසක භාවයෙන් අපි ඇදලා අරගෙන කාමයට ඇදලා දාන්න වැඩි දෙයක් ඇත්තේ නැහැ. හැබැයි ඉතින් මේ තාක්ෂණයයි සාමාන්‍ය විනෝදාංශයි මේ සාමාන්‍ය ලෝකයේ අපි ගන්න මේ දියුණුව පොහසත්කම නම්බුකාරකම් කියන තේරම එකයි. ඉතින් අපි කොච්චර වේගෙන් ඒක පිටිපස්සේ දුවනවද? පුදුමාකාර අභාගන යනවා මේ ළමයි ළඟ ඉන්න එක්කනට ඉස්සරහින් යන්න හදනවා. ඒතර සත්‍ය බලාන ඉන්නවා. අනේ මේ මොහොගේ වාහෙට කවදා සත්‍ය තේරෙයිද කියලා. කරකෙන්න කරකෙන්න අපි වේග වෙන්න වෙන්න සත්‍යයෙන් ඈතට යනවා. ඒ නිසා මේක අවබෝධ කරගත්ත දවසේ තේරෙනවා බුදුජානනාංශයේ රාහුල සුපිච්චි කුමාරයාට දුන්නෙත් ඕකමයි අපිට දෙන්නෙත් ඒකමයි යසෝදරාට දෙන්නෙත් ඒකමයි. ගන්නෙ කවුද? රාහුල පුංචාමර අරගෙන ගියේ අව කටේ කිරිසොඳ යන්න ඉස්සල්ලා. අපිට එන්නේ තාත්තා කෙනෙක් කරන උන වටින වැඩක්ද කෙරුවේ. බබා හම්බෙච්ච නා ගෙදරින් පැනලා ගියා. දැන් කාලයක් නන අම්මාන වෛද්‍ය වාසිකම් පිළිබඳ නඩු දාන්න පුළුවන් යසෝදරාවට. දැන් කාලේ හැටියට. ඊට පස්සේ හත් අවුරුදු ලකිරි කිරි කටේ කිරි සොඳ යන ඉසලා කියලා සාරිපුත්ත හඳුනන ගිල එක මෙන්න මේකට ආර්ය දායාදේ ලබලා දෙන්නේ. අපිට ඉතින්නේ මොකද හේතුව අපි අර සිටිජේ නෙවෙයි දකින්නේ අපි දකින්නේ මේ මේක ඉතින් ඔය අර කොන්ෆරන්ස් එකේදී අර විමල් රන්චාමඳුරෝ උත්සාහ කරා හැම එකක් කියන්නේ. ඔය කියන දෙයක් නැහැ සංස දවස් 3 රිට්‍රීට් කරනකොට මිනිස්සු උතෙන්ට යනවා. ඕකේ මහා ලොකු දෙයක් නැහැ කියලා. ඉතින් ඒක ලොකු වෙනසක් ඇති උනේ සංස විස්තර කරා. මේමයි වෙන්නේ කියලා මම ඒක අනුමත කරන්න හදනවා කියන එක නෙවෙයි කියන්නේ. නමුත් අපි හිතන දීර්ඝ ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. ඥානවන්තයාට මේක කඩු කෙහෙල් ගහ ඇතුලේ අරටුවක් නැහැ කියන්නේ ඒක පිටතට චක්කාල කපපු ගායට තේරෙනවා පතුරු ගහකා හැම තැනම පෙන්වන්න ඕනේ නැහැ හරයක් නැහැ කියන්නේ. එක සැරේ කපපුවාම තේරෙනවා. අපි හිතනවා නිවන ඒ තරම්ම ලේසි එකක් නෙවෙයි. ගාතුර ගමන කෑන්න ඕනේ. දීර්ඝ සමීකරණයකට පස්සේ ලබන්න ඕනේ කියලා මේ ගෙට ගෙවදින එකකට තල්ලු කරලා අද මේ සත්‍ය විසුද්ධිය හොයනවා, ධ්‍යාන හොයනවා, මාර්ගඵල හොයනවා. නමුත් අර ප්‍රകൃතියට පහර දෙනවා. ඒක නිසා යම් වෙලාවක පව් ගෙවිච්ච වෙලාවේ නැත්නම් කර්ම ගෙවිච්ච වෙලාවේ ඥානෙ මතුවෙච්ච වෙලාවේ පේනවා අපි මෙතෙක් කල මේ පාළුයි කිය දාපු දේ මේ හුදේකලාවට තමයි පාළුව කියලා නම් කරලා තියෙන්නේ. පිරිච්ච ගතිය කියලා එකක් තියෙනවා අපේ කන්ටෙන්ට්මන්ට් කියන එක. ඒක නෝන්ජල්කමකට අපි සලකනවා. අපි හිතුවේ පිරිච්ච ගතිය තියෙන සුඛෝපභෝගී වස්තු වල කියලා. අපි හිතනවා පිරිච්ච ගතිය තියෙන නම්බුඩාම වල කියලා. අපි හිතනවා පිරිච්ච ගතිය තියෙන ඩිග්‍රී වල කියලා. අපි හිතන පීච් එකක් තියෙන යුනිවර්සිටිස් වල කියලා. ඒව කුබ්බෑයන් තුප්පහිතයි. ඒකේ අනිවාර්යයෙන්ම මනුස්සයා කරකොලතාවයි. ඒකින් එක්කටවත් සංසාරේ කරන්න පුළුවන් දන්නේ මේ කරන අපරාධي බලපහින් හැටියට. මේ මිනිස්සු නොමගේ යවන නමිල්ල හැටියට මනුස්සයා උපත්තියම තියෙන දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන එක අමතක කරලා දානවා. ඒ නිසා නිකන් රැඩිකලි කල්පනා කරන්න. ඒක මේ නහයට තියෙන එකක්. මෙහෙම අල්ලන්න පුළුවන් එකක්. මෙහෙම අත දාලා එහෙම අල්ලන්න ඕන ගමන් නැහැ. අල්ලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අනවශ්‍ය විදිහට මේ බුදුහදාම ප්‍රජාන වාසිකේ ගැඹුරු ධර්මයේ මේ සරල කරන්න හදන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. එහෙම කිව්වත් ඒක කරන්න බෑ. ඔය තියෙන සරල සත්‍ය පිළිගන්න කැමති නැහැ නිසා කියනවා පාලුව දෙවනත් කරලා උඹ නාදං උලලේනෝ උලලේනෝ උලලේනෝ උල්ලේනයි පාඩම අපිට උගන්වන්න අපි කියන්නේ ඌණියමක් කියලා උලලේනාගේ කඩ ඇහුනොත් බඩදරුවන් මගේ බඩ ගබ්ස වෙනවයි කියනවා. මුදු පහළුව මතක් කරලා දෙනවා අපිට. ඉතින් අර ගායකයා කියනවා ඔබටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ උඹ නාඩං උලලේනෝ ඉතින් බුදුජානනාංශ තුලලේනෙක් බුදුජානනාංශ අඬනකොට මිනිස්සු දොරවල් වහනවා මේ බඩදරුවම් වල බඩගප්සරයි කියලා හිතනවා වළක්වන්න බෑ බුදුරජාණන්සේ පාරමිතා පුරාගෙන ආයිලා කියපු නිසා ඒ උලලේනගේ අඬ තමයි පැතිරලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඒක මේ වෙන මයිකල් ජැක්සන්ගේ සින්දුවක් දාලා, නන්දා මාලිගේ සින්දුවක් දාලා, අමරදේවගේ සින්දුවක් දාලා ඔය පාළු ගතිය නැති කරන්න හදනවා. දේශා කවදා හරි මේ සත්‍යයට මුහුණ දෙන්න. ඒක කවදාකවත් පිටුපාල නැහැ අපිට. හිතට මතක තියාගන්න අපි කොච්චරක් ඔය විවේකයට, උදේකලාවට, පිරිචි ගතියට අපි පිටුපෑවට ඒක කවදාකවත් අපි පිටුපාල නැහැ. විචිතුවන් රූමෙන් පිටු නොපාවිති. ඒකට ඒකට අවදි වෙච්ච දවසට කියනවා යොන්සුමංචකාරය කියලා. ඒක දීර්ඝ ප්‍රතිපදාවකින් ලැබෙන එකක්ද? නැත්නම් පෙර කරොප්පිනක් නිසා දැන් හිතලා කරනවද කියන කියන්න බෑ. මේක කොමියුනිකේට් වෙන්නේ කරන්නත් බෑ. මේ පොඩි ළමයෙකුට කිව්වොත් එහෙම මම පොඩි ළමයි ළඟට ගියාම කරන්නේ ඔක්කොම වාඩි කරලා කියනවා. "ඔන්න අපි භාවනාවක් කරනවා. මේ සද්දේ ඉවර වෙන තැන අහන්නයි" කියනවා. නිවන කියන්නේ එතන තමයි. අටුවචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ තියෙන විශේෂයෙන්ම සූත්‍ර පිටකේ නෙවෙයි අටුවාවේ තියෙන විනය පිටක අටුවාවේ සූත්‍ර පිටකේ වශයෙන් කියනවා විදුලි මාර්ගයේ තියෙනවා ආනාපානය කියන්නේ මේ වගේ සද්දයක් පටන් ගන්නකොට හරිසරයි ඉවර වෙනකම් අහන්න එතන නිවන අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා ඉවර වෙනකම් අහනකොට එක ළමෙක් ලියනවා මෙල්බන් වල මං කරේ මම හිතා ළමයි 300ක් විතර හිටියා. ඒ ළම report එක ඉල්ලගත්තේ ළමයි කියනවා සියල්ල අමතක කරලා 100ට 100ක්ම අහුම්කන් දුන්න නැත්නම් ඒ මොහොතට යන්න බෑ කියලා කිව්වා. බෑන් ඒ ළමයට එළම කොච්චරක් දුරට ඒකට ගිහිල්ලා තියෙනවද කියලා. සද්දයක් දීලා සද්ද ඉවර වෙන තැනට අදට අහන්න රෙඩි හෙට අහන්න පුළුවන්. හෙට රෙඩි අනිත් අහන්න පුළුවන්. මොකද ඒකේ ආට් එකක් තියෙනවා. ඒක ලෑස්තිලා යන්න ඕනේ. ගිලිහෙන්න දෙන්න එපා. හිතාරේ මේකියොත් ගිලිහෙනවා. අන්තිමටම ලකයි යන්නේ. අපි ලොකු තනදි කියනවා ආනාපාන අවස්ථා තුනක් තියෙනවා. ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව. අන්නේ සුකුමතර අවස්ථාවට ගියාට පස්සේ මේ ලෝකේ තියෙන ඔක්කොම ටෙන්ෂන් ඉවරයි. අපි ඉන්නේ හරි රිලැක්ස් තැනක. ඒක නෙවෙයි නිවන කියලා හැබැයි බුදුරජාණන් වහන්සේ චුලසුඤ්ඤත සූත්‍රයේදී ආනන්දමේ ස්වාමීන් වහන්සේ කියනවා. හැබැයි එතෙන් යන්නම ඕනේ නිවන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒකම නෙවෙයි නිවන කියන්නේ. මේක තමයි අපි කරන්නේ මේ තීන දේවල් ගෙවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, නිරුද්ධ වීම, ප්‍රතිනිසජ්ජනය, නිරෝධය දැකීම කියලා කියනවා. ඉතින් එතන ගියාට පස්සේ අපේ මනස හරියට දොඩමලිනවා. එයා ඉක්මනට කියනවා පිටිත් නූලක් ගැට ගහ ගන්න කියනවා. නැත්නම් කවුරු හරි ආරස්සාවටපත් කරන්න කියනවා. අනාරක්ෂිත බවක් කියනවා. ඉතින් අපි විදහාට අර වැඩේ වැත්තක තියලා පිටිත් නූල් ගැට ගන්න යනවා. බලිතෝ විල් කරනවා. සාන්ති කර්ම කරනවා. මේ මේකට යන්න දෙන්න. ඒක තමයි මේ සාන්ති කර්මණේ කරන වැඩේ අර සියුම් තැන්නේ අඬ ඉස්සලා අංජබජල් කරනවා. ඔළුව ඔළුව කොණ්ඩේ නෙමෙයි ඔළුව ක්‍රේල් කරනවා. මුළු ආගම් මුළු ලෝකේ තියෙන ආගම් ඔක්කොම කරන්නේ ඉච්චරයි. හැම ආගමකම කරන්නේ අතර ගැඹුරට යන්න ඉස්සෙල්ලා මොකහාකරි සාන්තිකරණයක් කරනවා. ආශිර්වාදයක් කරනවා. ඉතින් Taman Taman අදහනවා නම් ඔය කාට ඔක්කත් ආශිකාන්ත කර්ම වෙන්නේ ඒ ඒ ගිවන් වෙන තැන තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. ගුරුසු හරිය තමයි බුද්ධ ආගම තියෙන්නේ. බුද්ධ ආගම ගිවන් කරලා බුද්ධ ධර්මයට යන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. එතෙන්ට යනකොට මොනම දෙයක්වත් අපිට පිටිට නෑ සරණට නෑ තමන්ට පිළිවන් තියෙන ආත්ම විශ්වාසය විතරයි. අච්චර ගෙවන් වෙච්ච එක මමයි කෙරුවේ මේකත් ගෙවන් වෙනකම් යනවා. අන්න එතකොට තේරෙනවා ඒ අඩිය ඩේටම් ලයින් කියලා එකක් තියෙන එකට කියන්නේ මොකද්ද මධ්‍යන රේඛාවද මන් දන්නේ නැහැ. ඩේටම් ලයින් එකට මේ සිංහලෙන් මොකද්ද කියන්නේ? නිරක්ෂ රේඛාව වගේ කියලා එකක් තියෙන. ඒ කියන්නේ ග්‍රාෆ් එකේ යටම ලයින් එක. ඒකට සාපේක්ෂව තමයි අනිත් ඔක්කොම මනින්නේ. ඒ ඩේටම් ලයින් එක තමයි භවය කියන්නේ. ඒක තියෙන තාක්කල් ඒකේ කම්පන චංචල තියෙනවා. අපි පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ කම්පන චංචල කතන්තර කතා අහන්නේ නැතුව ඒක පුළුවන් තරම් නිශ්චල වෙන තැනට ගිහිල්ලා ගියාට පස්සේ තමයි ලීස්ට් ෆ්‍රික්ෂන් එක හම්බ වෙන්නේ. අඩුම ඉන්ධන දහනයක් සිද්ධ වෙන්නේ. ගමන හරිම ස්මූත්. එතකොට මම මම නෑ හිතන්නේ. මා මාත් මේ මාන්නෙත් නෑ. තෘෂ්ණාව නැහැ. මොකද ඒක තමයි merging to the nature කියලා කියනවා. තාවිසම් කියලා කියනවා. තාව බුදුරජාණන්ස කියනවා තාදී කියන වචන පාවිච්චි කරනවා. ඉතින් අද දෙවෙනි දවසේ මේවා උතර වැඩි කියලා හිතනවා. බඩු විකිනේ ඥානි දවසේ ගියාම පළවෙනි දවසේ මම ආයි ඒකට රිට්‍රීට් දවස් 10ව කරන්න හම්බෙන්නේ නැහැ. මේ නිසා මොකක් හරි ඒකට ක්‍රමයක් දාන්න වෙනවා මේක ටික අවුල් කරලා දාන්න. ඉතින් හොඳයි මේ වගේ යෝගී පිරිස මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒ ඔයතර මහායකාට ලකුණු ලැබෙනවද? ස්වාමීන් වහන්සේටනේ. මට නෙමෙයි. මට ඔක්කොම ලකුණු කපලා තියෙන්නේ. මොකද ඔව්වමයි මං කියන්නේ. අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් මේ ඒ මම හිතන්නේ ඉස්සෙල්ලාම අහපු එකට හා සමාන එකක් ගරු ස්වාමින් වහන්සේ භාවනාව දීර්ඝව කරගෙන යාමට gedara දොර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, අම්සමි ප්‍රශ්න, රක්ෂාවේ ප්‍රශ්න කෙසේ බලපායිද? මේවා මේවා සමග ගැටීමට ගැටීම භාවනාවට කරගෙන යාමට බාධාවක් වෙයිද? එසේනම් ඒ වයින් වැළකී මේ කරගෙන යාමට උපදෙසක් දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අපි අවුරුදු 6ට වෙන්නේ ඉතලා අපිට පෞල් තිබුණෙත් නෑ, අමුදරුවෝ තිබුණෙත් නෑ, ගෑනු මිනිහලා තිබෙත් නෑ. ඒ දවස්වල තිබ්බා ඕක අලුතින් යන්න ඕන එකක් නෙමෙයි. දැන් මේ ඉල්ලගෙන ගාගෙන මේකට කියන්නේ ඇදගෙන නානවයි කියලා කියන්නේ. බෙදාගෙන කන පරිප්පුවක් තියෙන්නේ. ඔය කවුරක්වත් මම කිව්වා ඒගොල්ලන්ට කසාද මැදපල්ලයි කියලා. දරුවෝ වදපල්ලයි කියලා. නෑ. අර ලස්සනට ආරම්භක ශේෂයේ දුන්නේ සුද්ධ කඩදාසියක්. දැන් ඒක කටු ගාලා කටු ගාලා කටු ගාලා. දැන් කියනවා මේ කටු ගාපේක නිසා මුකුත් කරගන්න බෑ කියලා. පොඩ්ඩක් ගෙදන්න පටන් ගන්න ආරම්භක සේදී සුද්ධ බුදුරජාන්ස කියන එකයි එතන අඩු. තර්කයෙන් පෙන්වන්න බෑ නිවන කියලා ඉච්චරයි. අවුරුදු 6 ළමයෙකුට නිවනම තමයි. අර තර්ක කරන්න බෑ මොකද දුක් විඳලා දුක් අයින් කළ නෙවෙයිනේ. සාපේක්ෂව අල්ලන්න බැරිලු යාට. එහෙන් දැන් දැන් කාලා තියෙනවා ටොංගාන දන්නේ නැහැ. තව ගෙදර ගියාට පස්සේ කොච්චර ටොංගාන කයිද දන්නේ නැහැ. මතක තියාගන්න මේක මේ නුහුරුණු පුරුද්දයක් නෙවෙයි. මේ මේ මේ කක්කාර තමයි නුහුරුණු පුරුද්දේ. ඒක ඉල්ලගෙන ගත්ත එකක්. කෙනෙකුටවත් නිකන් දීලා නැහැ. එක්ක මේ ආත්ම නැත්තම් ගිය ආත්ම කරව කර්මයක් අනුව ඇති ඇති වෙලා තියෙන අපේ බුද්ධහම කියන විදිහට. ඔය ඉත ඉස්සලා தත්ත්වයක් තිබිලා තියෙනවා. ඒකක් නැති තරමට අපි දැන් කතා කරනවා. මම කියවද ඒක දහසම මේ ළඟට ආවා. මට ඇත්තටම මේ වගේවත් විවිකයක් නැහැ Nissan වනිනකොට පුදුමාකාර වැඩකොත්තු ගියක් තියෙනවා. ඉතින් කොහොම හරි මම එන්න දවස් 4කට විතර ඉස්සලා රිට්‍රීට් නතර වුණා. උනේ හේතුව අර ඩුබායි ගමනක් දාලා තිබුණා ඒක කැන්සල් කරා. ඔය මේ වෙසක් උත්සවය නිසා. ඉතින් මං ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා වාඩි වුණා අනේ ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන් විනාඩි 5ක් ඕනයි කියලා කතා කරා. ෆුල් ඩෙස්පරේට් මියාගෙන මෙහෙමයි මම බොහොම අමාරුවෙන් මේ ගෙදර මනසට PhD එකක් කරන් දුන්නා, කාර්යයක් කරන් දුන්නා, බබෙකුත් හම්බුණා. පස්සේ අම්මයි තාත්තයි පිටරට ගෙන්නගත්තා. ඊට පස්සේ දැන් කාර් එක විකුණලා මගෙන් දැන් දික්කසාදයට කතා කරනවා මට ළමයා පෙන්වන්නේ නැහැ. ඒ නිසා හරියම නිහතමානී ඒ කියන්නේ බොහොම ස්කීකරු පතෝල කරලක් වගේ මිනිසෙක්. ඉතින් මම කතා කරලා කිව්වා ඉතින් මට දැන් බොයි කියන විදිහට උඹට මේකෙන් ගැලවෙන්න බෑනේ දැන් ගෑණි අමතක කරන්න බෑ ද්වේෂේ. පුතා අමතක කරන්න බෑ ප්‍රේමේ. ඊට පස්සේ මම තමන්ම ඇති කරපු සල්ලි වලින් තමන්ට ගහන්නේ. දැන් තමයි මාමයි ගෙදර දැන්. උන් හම්බ කරලා කන්න දෙන්න. උන්ගේ වැඩේම උන්ට උහුණියම් කරන එක. ඒත් මේ අයින් කරන්න බෑනේ සහ සංස ඔබ වහන්සේට වෙච්ච දවසක තේරෙයි. අයින් කරන්න බෑ. ඉතින් අයින් කරන්න බෑ. ඊට පස්සේ මට දැන් කරන්න දෙයක් නැහැ ගැලවෙන්න බෑන කොහොමද ප්‍රශ්න දැන් පටන් ගන්න කොච්චරයි මාස 8ක් එක දිගට මිදුණා කියලා. මොකද මාස 8කට ඉස්සෙල්ලා අපිට සාන්තිදායක හිතක් තිබුණා කියලා මතක් කරගන්න බැරිද කියලා. තිබුණ එක නම් ඇත්ත දැන් මතක් කරන්න බෑ සංස මේකේ තරම් දැඩිසේ කරදර කරනවා මම කෝ ගෑණි ගණ්ඩ ඉස්සර තිබුණා ඔය තොත් දෙලි සාන්තිදායක හිතා ඒක මතක් කරන්න බෑ ඔබ කොල්ල කාලේ තිබුණා මොකක්වත්ම නැති කාලයක් එකකට ඔක්කත් යන්න බෑ දෙව පර්මනන්ට් ඩැමේජ් වෙලා දෙවට ඉතින් දැන් මොන දිහා බලන්නේ මම කෝ ඔක්කොම ආගන්තුකනේ ඔබේ ප්‍රകൃතියක් තිබිලා තියෙන ඔබ සුන්දර ජීවිතයක් ගත කරගෙන ඔබේ සුන්දර ජීවිතේ හිතපෙළ පොඩ්ඩක් මතක් කරගන්න දැන් ඔබ ඒක තියෙද්දි මේකට කොච්චර කැමතිද කියලා බලන්න. අර සුන්දර ජීවිතේ ලස්සන මතකෙත් ඒහා සමානව තියෙද්දි මේ කටුක මතකෙට ඔබ කොච්චර කැමතිද බලපන් දැන් කවුද වැඩිකාරයා කියලා බලපන්. බුදු මේක අයින් කරන්න බෑ මොකද ඒ තරම් කටුකයි. අර ලස්සන සුන්දර මතකයක් තියෙනවා. ඒක හිතන්නේවත් නැහැ. මම මතක් කරත් කියනවා කරන්න බෑ. ඉතින් උඹට ඕනේ ඕකනම්. ඒ කටුක මතකේ නම් උච්චතම මනසක් අපිට ඇති කළ දෙන්නේ. මනසද ගන්නෙ ළඟම තියෙන වැද්දැඩිම කෙලෙසේ. පිටිතනින් වතුර බැසියේ. මනසම අමතක කරපු දවසක සතිය ඉස්සර විචලා අරකට මේකට සමතන වෙනවා. කටුක මතකෙත් තියෙනවා මිහිරි මතකෙත් තියෙනවා. ඒකට අපිට බලන්න පුළුවන් මනසකට ඉඩ දුන්නොත් එයා ගන්නෙ කටුකම දෙක. ඊටසේ මම කෝ ඒකක් තියෙන අර වයින් කරන්න යන්න එපා. සුන්දරම තියෙන උඹ මොකක්වත් නැතුව මේ වර්තමාන මොහොත පොට්ටක් ධ්‍යාන හිරපන්. කොහොමද කරන්නේ සාහංශ මේ කරදර කරනවන්නේ? මොකද ඒකට මම සාතික වෙනවා. ඔය කිසිම කරදරයකට වර්තමාන මොහොතට එන්න බෑ. එන්නම බෑ. එනිසා වර්තමානයේ එක චිත්තක්ෂණ තියෙනවා. දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. ඒක වැඩි වෙනකොට ඉබේම අරක ගිහිල්ලා ඒක. බලාන ඉන්නවා වගේ මොහොන දිහා උට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මම කිව්වා දැන් විනාඩි පහට වැඩිය කියලා මං යනවා. ඔබ ගිහිල්ලා මේ ඔක්කොම කරදර මැද බැල හිටපන්. ඔය ඔය ඔය මොනව නැති වුණත් වර්තමාන මොහොතට යන්න පුළුවන්කමට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒකට ඕන වෙලාවක යන්න පුළුවන්. අපි ඒ වුණාට මේ දුක කට උල් කර කර ඒක කියන තියෙන ආසාව අහගෙන ඉන්න වෙන මාත් මොඩේක් නම් මම යස් කියන්නේ. මට යස් කියන්න දෙයක් නැහැ. විතර වැඩි කරදර මටත් වෙනවා. වෙනකොට උදාසීන දෙයකට හිත දාලා එහෙම නැත්නම් මේ හතියට හිත දාලා ඉනකොට හතිය හිතාන වෙලා වැඩි වෙන්න වැඩි වෙන්න අර කරදර හිත අඩු වෙනවා. නැතුව කරදර හිත හිතනවයි කියලා කියන්නේ ඒකට පොහොර දානවා කියන්නේ. ඒකට ආහාර දෙනවයි කියන්නේ. ඒක නිසා දෙකටම සමහිත දෙනවා කියන එක තමයි රහත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ සතියෙන් ගත කරන්න ගියාට පස්සේ අපිට තේරෙනවා මේ ওই කරදර, ওই ඉල්ලලා ওই ওই ලයිස්ට්ුවේ තියෙන කරදර සියල්ලම අත්නෝමතිකව ඒකමතිකව තමන් ගත තීන්දුව. ස්වභාවයෙන් දෙනව කවදාකවත් ඔච්චර දරුණ නැහැ. ඒ කරදර ටිකක් තියෙනවා. ඔච්චර දරුණ නැහැ. මේක මේ හුදුවට ගහගත්ත හොඳ ස්ටේන්ලස් ස්ටිල් පීයක් කරන තමන්ටම එන ගන්නවා. ඒකක්වත් කවුරුත් දෙකුවා නෙවෙයි. ඉතින් එහෙම ඒ වගේ යනගත්ත කෙනෙක් ගාට ගියොත් ඒගොල්ලෝ කවුන්සලින් කරાવી ඕගොල්ලන්ට සයිකෝതെරපි දෙවියෝ ඕගොල්ලන්ට ෆ්‍රී ඇසෝසියේෂන් දෙවියෝ බුදුහාමුදුර ළඟට ගියාට පස්සේ කියාවි උඹ බෙදාගෙන කෑවනම් වට්ටක්ක වැල කවදාවත් වට්ටක්ක gediye වැලට දරන්න බැරිව හටගන්නේ නැහැ. වැල නැට්ට මෙහෙම gediye මෙන්න. මට වැලට බලන්න පුළුවන් නිසා ඕක දරන්න පුළුවන්. ප්‍රතිමත්යන් ගෙදරදී සතිමත් වෙන්න පුළුවන්. බැන්දයි කියලා සතිය කරහට බඳින්නේ නැහැ. සතියනි. සතිය රෙජිස්ටර්ඩ් බැචලර් කෙනෙක්. ඔයගොල්ලෝ බැඳලා යුගදෙනේ කහනවා ගිහි කමිටි මං අහනවා මට පෙන්නපන් ගිහිකම කියන්නේ මොකද්ද කියලා. කොහෙද ලියලා තියෙන්නේ? හරි ආඩම්බරෙන් කියන අපිට ඔබ වහන්සේලාට ඔය ගැන ගිහි ප්‍රශ්න තියෙනවා කියලා. මොකද්ද ගිහිකම කියන්නේ? ඕගොල්ලොම දාගත්ත කටුවට උනක් විතරයි. manussකම විතරයි තියෙන්නේ. ඔගොල්ලෝ කොච්චර බරපතල ප්‍රශ්න කෙරුවත් ඔයගොල්ලන්ගේ manussත්වයට හානියක් මොකක්වත්ම වෙලා නැහැ. ප්‍රශ්න උල් කර කර කියන්න කියන්න ගත්තොත් ඒවට කිට් වෙන්නේම අසත්පුරුෂයමයි. අසත් ධර්මයමයි. අර වගේම කක්කමයි. manussකම පොඩ්ඩක් හිතන්න. අපිට මේ ඔක්කොමත් හම්බෙලා එහෙනම් අප්‍රිකාවේ කණ්ඩ බැරුව මැරලා යන මිනිස්සු. කොලරා හැදිලා මැරෙන මිනිස්සු. උන්ගෙන බැලුවොත් මොකද්ද කියන්නේ? මේවත් ප්‍රශ්නද? මේ හදාගත්ත දේවල් නිසා මේකට විරුද්ධ දේ තමයි මේ ඔක්කොම උනාට මනුස්සකමට පංචාතරිය පංචානන්තරිය අවසල කර්මකින් ඇර මනුස්සකමට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා සමාව දෙන්න සමාධියලා හැකි තාක් දුරට එළඹ සිටි සිහිය කියන එක බලන්න ඒක හරි බලවත් වෙපන් එකක්. ඔය කිසිම දෙයකට ඒක 100 100ක් හානි කරන්න බෑ. ඒ නිසා gedare ඉන්නකොට ඒක පන්සලක් කරගන්න. පන්සලේ ඉන්නකොට ඒ ගෙදරක් කරගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මේ ඉන්නකොට කල්පනා කරනවා ගෙදර ගැන. ඉතිගියට පස්සේ කතා කරනවා රිට්‍රීට් එකක් කරගන්න නැති ඇති බලමුකෝ අම්මා. රිට්‍රීට් ආව ගමන් කියන ඔක්කොම හරි දැන් ගෙදර ගියාට පස්සේ දැන් මොකද? පව් කියලා හිතනවා සෝරි කියලා හිතනවා මේ ඉල්ලගෙන කරන පරිප්පු ඇටි බෙදාගෙන කන පරිප්පු ඇදගෙන නාන නෑමනක් තියෙනවා. ඒ නිසා මෙතන නැත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාව. අපි එතකොට දැන්ට තුරුණ කිට්ටුයි. අපි මේ තුනමාර වෙනකොට